අවසරයි මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත් මේක අපේ 106 වෙනි භාවනා වැඩමුළුව නිස්සරණ වනේ පැත්තෙන් බලනකොට වැඩමුළුවේ අපි මේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ඉතින් ඒක පටන් ගන්න ඉස්සෙල්ලා කාරණා කීපයක් මම මතක් කරන්න කැමතියි විශේෂයෙන්ම අලුතෙන් ඇවිල්ලා ඉස්සෙල්ලා සම්බන්ධ වෙන අය ගැන සලකලා මේ වෙනකොට ඒ කියන්නේ වැඩමුළුවේ අපි මේ වෙනකොට නිසරණ වනේ වෙනුවෙන් සත්කාර තුනක් කරලා තිනවා. මෙහෙට පැමිණෙන භාවනා කරන්න පැමිණෙන යෝගාවචර පිරිස වෙනුවෙන්. එකක් තමයි අපි ඒ ඇත්තන්ට කමටහම් පිළිබඳව හඳුනා දීමේ බණපටියක් කාණ්ඩ සලස්සලා තියෙනවා. ඒ කමටහන් දීමක් වශයෙන් අපි සඳහන් කරනවා. දෙක පිරිස සීලික පිළිట్లా තියෙනවා විශේෂයෙන්ම අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙන අය. ඒකත් මේ වැඩමුළුවට කරන සත්කාරයක්. තුන්වෙනි එක මේ වැඩමුළුව වෙනුවෙන් කළ යුතු අවතුම් පැවතුම් පිළිබඳව විවස්ථා පද්ධතියක් තියෙනවා. වැඩ ක්‍රියා කළ යුතු ආකාරයක් අපි සම්මුතියක් වශයෙන් අරන් තියෙනවා. ඒ අනුවයි මේ වැඩමුළුව යන්නේ. අපි සීල දෙනා මේකට එකඟ වෙලා තියෙනවා. ඒක 16ක් වැඩමුළු කරයි කියන්නේ ඕකයි. අපි කරලා කරලා සම්මත කරලා තියෙනවා. ඉතින් නමුත් මේ අපි පිරිසේගේ කරදරයක් නැතුව මේ වැඩේ කරගෙන යන්න සීලයක් අවශ්‍යයි මූලික කමඨහන් අවශ්‍යයි විවස්ථාව අවශ්‍යයි නමුත් එක එක කරාට සමහරට මේකෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් සමහරට මේක තේරෙන්නේ නැහැ එක්ක මේක ඇහුනේ නැහැ මේක එක සැරේනේ අපි මේ කරන්නේ එහෙම නැත්නම් මේ කරන දේ ඇයි මෙහෙම වුනේ කියලා තේරෙන්නේ නැත්නම් මං ඉල්ලා හිටිනවා මේ ධර්ම සාකච්ඡාවයකට වේදිකාවක් කරගන්න ඒ සීල් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතනදී නගන්න. කමඨහන් මූලික උපදේශ පිළිබඳව පිරිසිදු කර ගැනීමක් හෝ විස්තර ඕන මෙතෙන්දි ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරන්න. ඒ වගේ මේ වැඩමුළුවේදී ඇයි මේ මේ නීති රෙගුලාසි දාලා තියෙන්නේ කියන එක Tamanට වැටහෙන්නේ නැත්නම් විස්තර අවශ්‍ය නම් විවිචනය කරන්න නෙවෙයි ඒකත් මෙතෙන්දි මතක් කරන්න. එතකොට අපිට මතක් හිතා ගන්න පුළුවන් කට්ටියට තැන් තැන් වල එකතුලා කතා කරන දෙයක් නැහැ. කතා කරන්න ඕන මෙතන කතා කරන්න. මෙතෙන් තමයි ලේසිම උත්තර ලබා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඉන්න කිසිම කෙනෙක් මට විතර මේකේ අත්දැකීමක් නැහැ. මොකද 106ට මම ඉඳලා තියෙනවා. ඒක නිසා මේ මතුවෙන ප්‍රශ්න වලදී අපිට ලේසිම උත්තරේ ඒ කෙනාගේ ප්‍රශ්නට පිළිතුරු ලබලා දෙන්න පුළුවන් කියලා හිතනවා 100ක් නෙවෙයි. නමුත් ප්‍රශ්න ඔළුවේ තියාගෙනනට වැඩිය භාවනා මනසකට ඒක හෙලි කරලා පිරිසුදු කරගන්නේ කොහොඳයි. මේ ටික වැඩමුළුව පැත්තෙන්. ඊට පස්සේ පුද්ගලිකව බැලුවොත් තමන් භාවනා කරනකොට භාවනා සම්බන්ධව මතුවෙන ප්‍රශ්න තියෙනවානේ. ඒක පිළිබඳවත් අපි මේ පෙට්ටිය විවෘත කරලා තියෙනවා. ඒ වාගේම තවත් පොඩ් පැත්තකට මම ඉඩාරිනවා. අපි මේ ගත කරන්නේ බොහෝ ජනතාව වගේ නෙමෙයි ආගමානුකූල ජීවිතයක්නේ. ධර්මානුකූල ජීවිතයක්. අනිය ආගමානුකූල ධර්මානුකූල ජීවිතර අදාළ මෙවැනි සභාවක අපි පිරිසුදු කරගත්තොත් හොඳයි කියලා හිතන ප්‍රශ්නකුත් තියෙනවා ධර්ම ප්‍රශ්න අපිවත් ඉදිරිපත් කරනවා හැබැයි පොතේ දැනුම සඳහා නෙවෙයි අපේ ජීවිතයේ කරගෙන යනකොට අවශ්‍ය මතුවෙන අදාළ ප්‍රශ්න. ඉතින් මේ පෙට්ටියක් අපි තියලා තිනවා ඒ සඳහා. ඒ නිසා මේ තොරතුරු මම මේ වෙන මතක් කරාට පස්සේ සම්බන්ධ වෙන කෙනෙකුට ක්‍රම දෙකකට සම්බන්ධ වෙන්න පුළුවන්. එකක් තමයි කල්ලාතුව ප්‍රශ්න පෙට්ටියට ප්‍රශ්න ලියලා දාලා තියන්න පුළුවන්. ඒ කෙනාගේ නම ගම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර කාගේද ප්‍රශ්නේ අදාළ වෙන්නේ අපි උදේ මාතර මතක් කරනවා ප්‍රශ්න කියවන්න කිව්වට පස්සේ අපි ඒක ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිලක් විදිහට යනවා. ඊට අමතරව පුළුවන් සභාවට ප්‍රශ්න කරන්න. ලැබෙන වෙලාව හැටියට සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් වාචිකව. ඒ සඳහා අපි ඒ කතා කරන්න කැමති කෙනාට මයික්‍රොෆෝනයක් අතර දෙනවා. කවුරු හරි අත උසලා සංඥාවක් කරොත් අපට අවශ්‍යයි ප්‍රශ්නයක් නගන්න ප්‍රකාශයක් කරන්න මාතෘකාවක් ඉදිරිපත් කරන්න කියලා. එතකොට මේ මයික් එක දෙනවා. මේ මයික් එක දැනට විදුලිය ඉතුරු කිරීම සඳහා ක්‍රියාවිරහිත කරලා තියෙනවා. ඕෆ් කරලා තියෙනවා. ඒක ඕන් කරගන්න ඕනේ අතට ලැබිච්ච කෙනා. ඊට පස්සේ මේ මම කතා කරන විදිහට තමයි මයික් එක හදා තියාගෙන කතා කරන්නේ. ඒක එක එක පැති වලට හරවලා කතා කරුවොත් සභාවට මේ ප්‍රශ්නේ ඇහින්නේ වාර්තාගත වීමේ කටහඬ නිසි ලෙස වාර්තාගත වීමේ අඩුපාඩුකම් හිරෝ. ඉතින් මේ විදිහට ප්‍රශ්නයක් අහන වෙලාවදී මයික් එකක් අතර දෙන එක හුඟ දෙනෙක් ප්‍රශ්නේ අහන්න පසුබාන. මොකද ඒ මයික් එකට කතා කරලා හුරු නැතික සබකෝල ගතිය සහ ඒ තාක්ෂණිකව හරියට මයික් එකට ඒ කෝණයට තියලා කතා කරන්න එපායි. ඒක ඉතින් ඇත්තටම අපිම කරන ඉල්ලීමක් නෙවෙයි මේ වාර්තාගත වුණාට පස්සේ ඒක අහන බොහෝ දෙනාගේ ඉල්ලීමක් ප්‍රශ්නය වාර්තාගත වෙන්නේ නැතුව ස්වාමීන් වහන්සේ විතරක් දෙන උත්තරේ වාර්තාගත වෙච්චාම අපට පූර්ණ අර්ථය ගන්න බැහැ නිසා ප්‍රශ්න කරන එක්කනට මයික් එකට කතා කරන්න කියන්නේ. ඒකට ඒ කටහඬත් වාර්තා වෙනවා. උත්තර දෙන කටහඬත් වාර්තා වෙන නිසා මේ සභාවේ රැස්වලා නැති නමුත් මේක අහන්න බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙක් ඉන්නවා. අන්‍ය අයගේ ඉල්ලීමකට කරන කාරුණික අනුග්‍රහය තමයි මේ මයික්‍රොෆෝනයට කතා කරනවා කියන එක. ඉතින් ඒකටත් මේ ලිඛිත ප්‍රශ්න સમાપ્ત වුණාට පස්සේ තමයි අපි බොහෝ විට ඉඩ දෙන්නේ. ඒ දෙකටම අමතරව සමහර විටක අවස්ථාවක් පැන නගිනවා. ලිඛිත ප්‍රශ්න එළියලා තියෙන තොරතුරු මදිනා මම සභාවේදීම ප්‍රශ්න කරනවා මේ ලියුපෙකනා මෙන්න මේ මේ තොරතුරු මට දෙන්නයි කියලා. ඒ වෙලාවේදී සමහරු තොරතුරු දීම ප්‍රතික්ෂේප කරනවා සමහරු ඉදිරිපත් වෙනවා ඒ ඉදිරිපත් වෙන කෙනත් අර විදිහටම අත උසුවොත් මයික්‍රොෆෝනේ ලැබලා දුන්නාට පස්සේ ඒකට කතා කරනවා නම් අපිට එතකොට සජීවි දෙබසක් විදියට මට ප්‍රශ්න අහන්න අවස්ථාවක් ලැබෙනවා එතකොට ඒ කෙනාට උත්තර දෙන්න අවස්ථාවක් ලැබෙනවා එතකොට අපිට ප්‍රති ප්‍රශ්න හරස් ප්‍රශ්න සීමේ හැකියාවක් ලැබෙනවා ඉතින් මේ වැඩේට සම්බන්ධ වෙන්න කැමති සමහර අය මේ මේ ප්‍රශ්න සාකච්ඡාවේදී මේ මේ වචනේ කියුණා මට මේක සුද්ධ කරගන්න ඕන කියලා ඒ ප්‍රශ්න සාකච්ඡාව නිසා මතුවෙච්ච ප්‍රශ්නත් එනවා. ඒකටත් අපි සාදර වෙනවා. ඒකටත් අපි ඉඩ දෙනවා. එතකොටත් අර මයික් එක පාවිච්චි කරන්න කියලා සභාව මේකට සම්බන්ධ නොවන අයගේ ඉල්ලීම අපි මේ වෙලාවේ මේ ඒ අය වෙනුවෙන් ඉදිරිපත් කරනවා. ඉතින් මේ ටික තමයි සැසිවාරය ආරම්භ කරන්න ඉස්සෙල්ලා කිව්වොත් හොඳයි කියලා මට මතක් වෙන්නේ. සැසිවාරය ආරම්භ කරන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් ඉතිසල මම කැමැති දැනගන්න මේ 106 වෙනි වැඩමුළුවට ආධුනික කී දෙනෙක් නැත්නම් ඉස්සෙල්ලාම එන කී දෙනෙක් දැනට මේ සභාවේ ඉන්නවද කියලා නැත්නම් භාවනාවට අලුත් අය කී දෙනෙක් ඉන්නවද කියලා අත උසලා ලකුණු මතක් කරලා පෙන්නන්නයි කියලා මම ඉල්ලා හිටනවා ඒක මට පිටිස කවුද කියලා දැනගන්න උදව් වෙනවා අත උසන්න නැබැයි ටිකක් උඩට. හොඳයි. තැහෙන පිටසක් අලුත් අය. ඒකට මම ස්තුතිවන්ත වෙනවා සංවිධානයේට. මේ වැඩමුළුව යන්නේ ඒ අය අරමුණු කරලා. පරණ අය ගැන මට ඉච්චර බල බල ඉන්න වෙලාවක් නැහැ. වැඩ අර ආදුනිකයන් අරමුණු කරලා තමයි වැඩමුළුව යන්නේ. හැබැයි මේ ආදුනිකයෝ කියලා කිව්වට ඔඩොක්කේ තියන කිරිපොවන්න යන්නෙත් නෑ මම. බොහොම ඉක්මනට සමාහරට වේගය නැගිනවා. පළපුරුදු ආයත ඕනේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා තා වැඩවලට යයි. නමුත් හැම වෙලාවෙම පරණ අයත් මතක තියාගන්න අලුත් අය මතක තියාගන්න අපි නිතරම ලදරුවෝ විදිහට නවකයෝ විදිහට නොදන්න අය විදිහට කටයුතු කරන්නේ අපි බුදුහාමුදුරුවන්ගේ පාමුල ඉන්න නිසා. බුදුරජාණන්ගේ පැත්ත බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් බලනකොට අපි තාම නවකයි. අපි තාම ලදරුයි. අපි නොදරුවෝ. ඉතින් ඒ ඒ විදිහට තමයි අපි මේ වැඩමුළුව දිගටම කරන්න බලාපොරොත්තු වෙන්නේ. වැඩි පිරිසක් ආධුනිකයි සිටීම මම බල දකින්න හොඳ සුබ නිමිත්තක් පෙර නිමිත්තක් කියලා ඒ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න අතර ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි ආත්මයෙන් ඉල්ලා සිටිමු. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් පාද නමස්කාර කොට අහන්නේ ස්වාමින් වහන්සේ මට සක්මනේ වම දකුණ කියා යමින් සිටින විට ඒ වැලිවල කරස් කරස් යන හඬට සිත එකඟ වුණා. ටික වේලාවකින් යටි යටිපතුලට දැනුණා තෙත වැලිවල ස්වභාවයත් වියලි වැලිවල ස්වභාවයත් තවත් තවත් සක්මන් කරනකොට දැනුණා රළු ගල් කැට සහ සෞම්‍ය ගල් කැට හැපෙනකොට දැනෙන සැප වේදනාව. තව තව වැලිවල නොයෙකුත් ස්වභාවයන් මුළු පයේ පුරාම දැනුණා. හිත හොඳට ඒකාග්‍රතාවය තියෙනවා. මෙසේ පැයක් පුරාවටම සක්මන් කරන විට වම දකුණ කොයිකද කියා නොදැනුණා. ඇවිදිමින් සිටින්නේ පමණයි කියලා පතුලයි වැලි විතරමයි දැනුනේ. වෙනදා ඇඟේ බර හොඳින් දැනී කකුල් රිදුනට අද උඩුකය ඊතා සැහැල්ලු වී හරිම සනීපයි. පර්යංකයට යන්න බෑ කියලා මුළු වෙලාවම සක්මන් කරා. පින්වත් ස්වාමින් වහන්සේ මෙසේ කිරීම හරිද? වැලිවල ගෑවෙන ශබ්දයට කන යොමා සිත එකඟ කර ගැනීම ඔබ වහන්සේට දීර්ඝායු වේවා ඇත්තටම මේ සතිය කියන එක නැත්නම් වර්තමානට හිත එළඹ සිටීම කියන එක අප්‍රමාද වෙනවයි කියන එක කොයි එකෙන් එනවද දන්නේ එක එක නාගේ වෙලාවෙ හැටියට එක එක නාගේ ගති ලකුණු හැටියට වෙනස්. ඉතින් පොදුවේ ඔක්කොටම නිකන් අර පොදු උපදේශ දෙනකොට කියනවා ඉඳගෙන ඉන්නකොට අපි ක්‍රියාශක්තියක් නැහැ. මේ යටිපහටිය පොළවේ වදින එකනේ අපි දන්නේ ඉඳගෙන ඉන්නවා කියන්නේ. නමුත් ඊට සාපේක්ෂව හිටගෙන ඉන්නකොට පතුල් දෙක අක්‍රියව පොළවේ හිටලා තියෙන එකනේ තියෙන්නේ. ඊට සාපේක්ෂව ඇවිදිනකොට වමේ බර දකුණට මාරු වෙනවා දකුණ බර වමට මාරු වෙනවා. ඒ නිසා දල වශයෙන් කියනවා පතුල් දෙකට අවධානය යොමු කරගෙන වම තියනවා දකුණ තියනවා කියලා මෙනෙහි කරන්න කියලා. ඉතින් පතුල් දෙකට අවධානය යොමු කරන්න ගියාම සමාටයේක උණුසුම සිසිලසක් විදියට වැටෙන්න පුළුවන්. පොළොව සීතලයි, පය උණුසුමයි, නැත්නම් පොළොව උණුසුමයි, පය සීතලයි. එහෙම නැත්නම් මේ චර්චර සද්දේ පොළේ වැලි පෑගෙනකොට පපඩම් පුඩු වෙන වගේ සද්දෙට හිත යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පොළවට මේ වැල මිටට එන මේ කම්පනය කොඳුරට පෙළ දිගේ ගිහිලා ඇට්ලස් කසීරුවා කාවට යනකම් උඩට මේ බල සම්ප්‍රේෂණයක් කරන සමහරු ඒක දකිනවා. එහෙම නැත්නම් පොළවේ තද ගතිය සහ පයේ මෙලෙක් ගතිය, පොළවේ මෙලෙක් ගතිය සහ පයේ තද ගතිය කියලා මේ එක එක එක එක පැති පේන්න පුළුවන්. කොයි එක හරි කමන්නේ හිතන දෙයක් නෙවෙයි ඇත්ත සිද්ධ වෙන දෙයක් නම් විශේෂ වෙන එකක් තියා එකින් එකට මාරු වුණත් මේ සද්ද පෙවෙනවා ඊකට තද ගතිය පෙවෙනවා ඊකට සීතල ගතිය පෙවෙනවා ඊකට මේ බලය වෙනස් වෙනවා පෙන ඒත් බාධාවක් නැහැ ඒ දෙක කිසියකක දෝෂයක් නැහැ ඒවා හිතලා තියෙන දෙයක් නා හීනයක් නම් કૃතිම දෙයක් නම් විතරයි සතිය කැඩෙන්නේ ඒ නිසා ඒ තියෙන ඕනම දෙයකින් පටන් අරගන්න ඒ කොහෙන් පටන් ගත්තත් තව දවස් දෙක තුන යනකොට උගව දෙනෙක් කියාවි. ඒ අරමුණෙන් පටන් අරගත්තත් අන්තිමට යනකොට ඒ ඔක්කොගෙම තියෙන වෙනස්කම් නැතුව මම දැන් ඉඳගෙන නෙවෙයි මං ඇවිදිමින් ඉන්නවා කියන මේ වැඩපොළු දෙකට ඉස්සලා ඒකට දීපු නම තමයි gediya පිටින් ඇවිදින බව විතරයි දන්නේ. මේ වමද දකුණද මෙනෙහි කරන මොකුත් නැහැ. ඉඳගෙන නැහැ ඇවිදින බව දන්නේ. පටන් ගන්නකොට තමයි මේ වම දකුණ මේ තද ගතිය මේ සිසිල් ගතිය කියලා පේන්නේ. හොඳට හිත කයට තැම්පත් වෙනකොට මුළු කයම දැන් ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා. හැබැයි ඇවිදින්නෙක් නෑ. උත්සාහයක් නෑ. අනායාසයෙන් ඇවිදිනවා නැත්තම් නිදැල්ලේ ඇවිදිනවා. හොඳට දන්නවා මගේ හිත ඊයේ නෙවෙයි, හෙට නෙවෙයි, අතන මෙතන නෙවෙයි, යාමියා ගන්න නෙවෙයි ඇවිදින බව දන්නවා කියන්නේ. ඉතින් මේ පරාසය කොතනක තිබුණත් යෝගාචර මට පිළිගන්න කැමති නෑ සතිය තියෙනවා. සතිය තියෙනවද නැද්ද කියන එකත් මේ භාවනා කරන සතිය වඩන්නද කියලා දන්නේ නැති නිසා මේ ප්‍රශ්න නගන්නේ. මේ ප්‍රශ්න කරන විදිහ මේ පොළව හැප්පෙන එක වගේ බලන්න තියෙන්නේ සද්ද ඇහෙනක හොඳ නැද්ද දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ සද්ද තිබ්බත් පොළවේ හැප්පෙන එකේ තද ගතිය තිබ්බත් දෙකේ මේ සතිය තියෙන්නේ කියන එක දන්නේ නැහැ. එනත මේ සතිය තියෙනවා නම් ඒක ගන්නෙ කොයි ක්‍රමයෙන් වුණත් කමක් නැහැ කියන එක දන්නේ නැති නිසා ප්‍රශ්න ගන්න. ඒ ප්‍රශ්න ඔක්කොම විසඳන විදිහයි මම මේ උත්තර දෙන්න හදන්නේ. කොයි එක හරි කමන්න ප්‍රත්‍යක්ෂයක් නම් සිද්ධ වෙන්නේ. කයට නම් කයේ නම් හිත තියෙන්නේ හැම දෙයකටම සාදර වෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාවේදී කය සැහැල්ලු කළ විට කෙමෙන් කෙමෙන් කය අසමතුලිත වේ ආයාසයකින් තොරව කය සමතුලිතව පවත්වා ගැනීමට අපහසුය තවද සාමාන්‍ය අවස්ථාවක පර්යංකය මෙන් නොව භාවනාව අරමුණු කළ විට ඊතා ඉක්මනින් කකුලේ වේදනාවන් හටගනී සක්මන් කිරීමේදී পায় පොළවට ස්පර්ශ වූ පසු එම ස්පර්ශය අරමුණු කොට සිහිය පවත්වා ගත යුතුයද නැතහොත් ආයාසයෙන් පය පොළවට ස්පර්ශ කිරීමෙන් පසු එය අරමුණු කොට සිහිය පවත්වා ගත යුතුයද තෙරුවන් සරණයි දෙවෙනි කොටස ඇත්තට ප්‍රශ්න පිරිසුදු නැහැ පළවෙනි කොටස නම් ප්‍රශ්න හිතා ගන්න පුළුවන් පය කියවන්නකෝ දෙවෙනි කොටසේ සක්මන කරලා තියෙන වාක්‍ය දෙක සක්මන් කිරීමේදී পাය පොළවට ස්පර්ශ වූ පසු එම ස්පර්ශය අරමුණු කොට සිහිය පවත්වා ගත යුතුයද? නැතහොත් ආයාසයකින් পায় පොළවට ස්පර්ශ කිරීමෙන් පසු එය අරමුණු කොට සිහිය පවත්වා ගත යුතුයද? තෙරුවන් සරණයි. එච්චර පිරිසුදු නෑ නමුත් එකක් කෙරෙන එක අනිත් එක කරන එක ගැන පොළොව කොටන්න හදනවා පයි. එහෙම නැත්නම් හප්පන්න හදනවා මොනම දෙයක්වත් ඒ වගේ දේවල් මොනවා කෙරුවත් ඒක භාවනාවක් නෙවෙයි නිකන් કૃතිම ක්‍රියාවක් අනායාසයෙන් සක්මන වෙන්න දෙන්න ආරිනවා. ඇත්තටම සක්මන කියන්නේ ක්‍රියාශක්තියක් තමයි. චේතනාවකින් තමයි කෙරෙන්නේ. නමුත් මේ රංගපෑහන්න ගියොත් කරන්න ගියොත් ඉතින් මේ අසමබරතා ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ඒක නිසා පළවෙනි කොටසෙදුත් පේනවා පරියංකේ ඉඳගෙන ඉන්නකොටත් ශරීරයේ අසමබර ගතියක් එහෙම නැත්නම් මේ නඩත්තු කරන්න ඕන ගතියක් පේනවා. ඉතින් මේ පළවෙනි කොටසේ තියෙන වාක්‍ය තුනම අරගෙන බැලුවොත් ඒක නාගෙන් මම අහන්න ඕනේ දැනගන්න ඕනේ ශරීර අසම්බර බව පේනවා නම් වෙන මොන හරි දකින්නවනම් මේක සතිය තියෙන බවට ලකුණක් කියලාද හිතෙන්නේ නැත්තම් සතිය කැඩිච්ච බවට ලකුණක්ද කියලාක ඒ කෙනා දරන මතේ ඉතාමත්ව වැදගත් වෙනවා යාගේ ඉදිරි ගමනට. ඒ නිසා මම ඉල්ලා ඉන්නවා මේ පළවෙනි කොටස ආයසරයක් කියවන්න කියලා. ඒ ඒ ප්‍රශ්නෙම හොඳට ලියපෙකන අහගන්න මේ විදිහට මේ විස්තර කරන දේවල් කියන්නේ සතියේ තියෙන බවට ලකුණක්ද නැත්නම් සතිය කැඩිච්ච බවට ලකුණක්ද කියලා සභාවට උත්තර දෙනවා නම් මම කැමති මේක අහලිවරලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී කය සැහැල්ලු කළ විට කෙමෙන් කෙමෙන් කය අසමතුලිත වේ. ආයාසයකින් තොරව කය සමතුලිතව පවත්වා ගැනීමට අපහසුය. තවද සාමාන්‍ය අවස්ථාවක පර්යංකය මෙන් නොව භාවනාව අරමුණු කළ විට ඊතා ඉක්මනින් කකුලේ වේදනාවන් හටගනී. ඒතර මේ වේදනා පැමිණීම ආයාසයෙන් තොරව සමතුලිතව තියාගන්න බැරි බව කයට සතිය ආව බවට ලකුණක්ද නැත්නම් මේක කරදරයක් කයේ සතිය නැති බවට කරදරයක්ද කියන එක මේ ලියන එක නා හිතන්නේ කොහොමද කියන එක මම කැමතියි දැනගන්න. එතකොට නම් හරි ලස්සනට උත්තරේ මේ මේ සාකච්ඡාවකට sannivedanaකට යනවා. ඒ නිසා මම කැමති කියන්නේ මේ කයේ වේදනා තියෙන බව. පයි නැත්නම් සමබර කරන්න තෝ කය තියානේ ඉන්න බව කියලා කියන්නේ නැත්නම් මම සතිමත් කියන ලකුණක්ද නැත්නම් මගේ සතිය කැඩුණු බවට ලකුණක්ද කියලයි කොහොමද Taman දරාගන්නේ තමයි මේක හිතාගන්නේ කියන එක මම දැනගන්න කැමතියි. ඒක සබාවටම වැදගත් වෙනවා. ඒ නිසා ඒ කෙනාගේ උත්තරේ මම හිතනවා බොඩක් මේ ස්වභාවික පැත්තට ගෙනියයි සාකච්ඡාව කියලා. කැමති නැහැ. ස්වාමින්වහන්සේ එය සතිය පවත්වා ගැනීමට අපහසුයි මේ අවස්ථාවේදී. නමුත් දැන් දැන් ඊයේ නෙවෙයි, හෙට නෙවෙයි, වෙන තැනක නෙවෙයි, වෙන කෙනෙක් ගාව නෙවෙයි නිහිත තියෙන කයෙමනේ. වෙනදට වැඩිය හොඳට වේදනාව දැනෙනවා. වෙනදට වැඩිය නොදන්න තාලෙට සමබර කරගන්න බෑ. සමබර කරන්න ඕන බව තේරෙනවා. ඉතින් මේක නෙවෙයි නම් සතිය කියන්නේ මොකද්ද සතිය කියන එක Tamanට වැටහෙන්නේ. අපි මේ මොකටද මේ වාඩි වෙලා සතිය පිටවන්න මොකද්ද අපි කරන්නේ? හරි ගියා කියලා හිතන්නේ මොකද්ද? මේක වැරදි කියලා හිතමු. ඒ වටහා ගැනීමට අපහසුයි. ඈ නෑ තමන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද වාඩි වෙලා මට හරි ගියා කියලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මොකද්ද සතිය හොඳට පිහිටපු වෙලාවේ විය යුත්ත කියලා හිතෙන්නේ සාමාන්‍ය පරයක් වාඩි වාඩි වෙලා ඉන්නකොට එහෙම වේදනාවක් දැනෙන්නේ නෑ භාවනා කරනවා කියලා අරමුණු කරගෙන ඒක නිසා තමයි භාවනා කරනකොට සතිය පිහිටවන්න ගියොත් ඔන්න දැනෙන දෙයි ඒතර යෝගාචරයක එපයි කිව්වොත් එතනයි තියෙන ප්‍රශ්න තියෙන්නේ. මොකද්ද යෝගාවචරය සතිය හරි ගියාට පස්සේ භාවනා කරනකොට හරි දෙය කියලා බාර ගන්න. මේක වැරදි දෙන්නේ. මොකද්ද Taman අපේක්ෂා කරන්නේ? මොකද්ද හරි කියලා හිතන්නේ? සතිය හරි ගියොත් මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ කියලා Taman හිතන්නේ මොකද්ද? අසාමාන්‍ය වේදනාවක් නොමැතිව එනම් මැරෙන්න ඕනේ. ඒක කරතයි. ඒක භාවනාවෙන් නෙවෙයි කරන්නේ රොම්බකට රිවර්ට් වෙන දෙකක් ගහපුවාම කලන්ත හැදෙන වැඩි තමයි එන්නේ නැහැ. භාවනා කරනවා කියලා කියන්නේ ශරීරය කියන්නේ දුකක් බව පෙන්නනවා. වේදනාවක් බව පෙන්නනවා. මේක සමබර කර කර හිටියේ නැත්නම් සම්බරත් නැහැ. මේ ටික දකින්න අපි අකමැති නම් සතිය පිළිබඳව අපි දන්නෙත් නැහැ. සතිය පිහිටනකොට සතිය නෙවෙයි කියලා හිතනවා. ඊට පස්සේ යා දන්නේ සතියට අනුග්‍රහ කරන්න. ඒක දන්නේ නැහැ. ඊට පස්සේ යා දන්නේ සතිය තන වඩන්න මොකද එනකොටම ද්වේෂ කරනවා ඒක. එහෙම අපිට හිතන්න පුළුවන් මේ ලෝකේ එකම චිත්තක්ෂණයක්වත් වේදනාති චිත්තක්ෂණය. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී කවුරුවක් හරි හිතනනම් එක චිත්තක්ෂණයකට මම නිරෝගයි කියලා ඉතින් මෝඩෙක් කර බාලයෙක් කර වෙන කවුද කියලා. ඒ නිසා සතිය යෙදුවොත් පේන තියෙන ওই ටික තමයි. කායට සතිය ආවොත් පේනවා මේක නඩත්තු කරන්න ඕන. කොයි වෙලාවෙත් වේදනාව මොන විදිහෙන්වත් තිබ්බ තැන තියෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අනාත්මය කියලා කියන්නේ තමයි අනිත්‍ය කියලා කියන්නේ තිබුණ විදිහට හිටින්නේ පෙරලෙන. ඉතින් මේකට යෝගාවචරය අනදර කරොත් මේක සතිය නෙවෙයි සතිය තිබ්බනම් මැටි බුද්දෙක් වාගේ හිටින්න ඕනේ කියලා අපි හිතන්නේ. ඔය භාවනා කරන්නේ කරන්නේ නැතිකන අතර වෙනස ඔච්චරයි. භාවනා නොකරන හැම කෙනාම මොකද්දෝ චිත්ත රූපෙක ඉන්නේ. හැබැයි කවදාවත් හිතලත් නැහැ කරලත් නැහැ. භාවනා කරපේකන දන්නවා. ওই මොනක්වත් නැහැ. කය කියන්නේ දෙකට කපපු පණුවෙක් වාගේ. කය කියන්නේ ගොඩට දාපු මාළුවෙක් වගේ. ඔහෙ ගැහෙනවා. කොයි වෙලාවෙත් නලියනවා. ඉතින් අපි මේක ස්ථාවර කරන්න හදන්නේ නලියන බව නලියමින් ඉඳදී නලියන බව දැනගන්න බෑ. බුදුජානනාංශයේ තියෙන ගෞරවයෙන් සීලයෙන් අපි කියන පොඩ්ඩක් මේක හිටපන් එක තැනක් කියලා ඕන්න එතකොට පේන්න පටන් ගන්නවා. ඉතින් අපි හරි බයයි. අපි එක තැනක හිටපන් කියන්නත් බයයි. කවුරු අපිට කිව්වොත් ඒක දඬුවමක් වගේ පේන්නේ. දැන් මෙතන අපි ඉල්ලගෙන නෙගන්නේ. ඉල්ලගෙන බලනවා. මොනවත් නොකර ඉන්න ඕනකම තියෙනවා. එතකොට අපි කියපු නැති විදියට වේදනාව කයි අසම්බරකම එනවා. ඒක සමකරන්න හිතෙනවා. නමුත් මේ ඔක්කොම වර්තමාන මොහොතේ සිදුවෙන දේවල් නම් අතීතෙත් නෙවෙයි නම් අනාගතෙත් නෙවෙයි නම් අනුන්ගෙත් නෙවෙයි නම් අතන මෙතනත් නෙවෙයි නම් මේක තමයි සතිය කියන්නේ. අපිට කොච්චර වෙලා මෙන්න මේ ටික මේ තරම් සජීවී විදිහට මම සතියේ ඉන්න බව දැනෙද්දී කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා අහුවොත් කොච්චරලා ඉන්න පුළුවන් කියලාද හිතෙන්නේ උත්සාහ කරලා බැලුවොත් මේ මේ මේ කම්පන මේ අසම්වර්තා මේ කයි වේදනා තියේදී චිත්තක්ෂණ කීයක් විනාඩි කීයක් තප්පර කීයක් ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවා විනාඩි 20ක් 100ට 100ට 200ක් ලකුණු දෙතයි කාට හරි ඉන්න පුළුවන් නම් විනාඩි 20ක් එච්චරයි ඒ විනාඩි 20 ඉතාම සතුටු වෙන්නේ මේ විනාඩි 20ෙම ශරීරයේ සිදුවෙන හැම දෙයක්ම මම දන්නවා මට ඕන දේ නෙවෙයි වෙන්නේ ඒක වෙනම කතාවක් හැබැයි මම ওই බීඩිය බිබි බෝක්කුවක් උඩ දෙන කතා කරන එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. හරියටම කය වෙන දේ දාන්න. ආන්නේ විනාඩි 20 සතුටින් ඉඳලා බලන්න සතුට විනාඩි 20 21 කරන්න පුළුවන් නම් මේ මුළු වැඩමුළුවම සාර්ථකයි. අපි විනාඩි 20ක් හිටියා විනාඩි 20 දී වෙන දේවල් දාන්නවා කියනවා කිසි පැකිලීමක් නැතුව කියනවා. මේ කය දෙකට කවු පණුවෙක් වාගේ, කොට දාපු මාළුවෙක් වාගේ නලියනවා, කකුල රිදෙනවා. ඔක්කොම දිහා බලාගෙන ඉන්නවා. ඉන්න ගමන් යෝගා ඒ යෝගාවචර පුළුවන් නම් මේ විනාඩි 20 තව එක විනාඩියක් වැඩි කරන්න පුළුවන් නම් ඒ විනාඩිය සතෙක් මැරෙන්නේ නැහැ. ඒ විනාඩිය තොරකමක් කරෙන්නේ නැහැ. ඒ විනාඩිය මිත්‍යාචාරයක් කරන්නේ නැහැ. බොරුවක් නැහැ. කේලමක් නැහැ. හිස් වචනයක් නැහැ. පරුස වචනයක් නැහැ. සියයට සීලයක් 100ක්ම සීල් රැකලා තියෙනවා. සතියත් පිටවලා තියෙනවා. ආනොච්චරයි භාවනා කරනවා කියලා. වෙන මොනම දෙයක්වත් ඕකේ නැහැ. ඔන්න ওই ටික බාර ගන්න පුළුවන් නම් ඉතින් ඒක මම මේ පහුගිය වැඩමුළු කීපයකම මතක් කරා. භාවනා කියන්නේ මේකයි කියලා ওই ටික කියලා දුන්නොත් කතෝලික කෙනෙකුට පට්ට ගන්නකොට අල්ලනවා. බෞද්ධයට කවදාවත් කිවට තේරෙන්නේ නැහැ. මොකද බෞද්ධය හිතාගෙන ඉන්නවා භාවනා කියන්නේ මොකද්දෝ එකක්. කවදාකවත් දැකපු නැති එකක්. ඒ වගේම ඊටාම පොඩි දරුවෙකුට කිව්වොත් මේ භාවනාව කියලා කියන්නේ මේ කයේ වෙන දේවල් දිහා බලන දේ කියලා ඌට ප්‍රශ්නයක් මොකක්වත් නැහැ. ඌ පට්ට ගන්නකොට කරනවා. කරලා උත්තර දෙනවා. මේ බුද්ධ ආගම දාන්න බෞද්ධයර කවදාවත් කරන්න බෑ. එන්නේ එන දෙයට විරුද්ධ වෙනවා. ඇයි අදේ මේ කකුල වේදනාවේ? අල්ලපු ගෙදර මංසයි කකුලේ යවන ඉවරනේ මේ මම භාවනා කරන මනුස්සයා. ඇයි මේ මගේ කය මේ සමබරව තියන්න බැරි? ඔය වගේ ප්‍රශ්න. එනිසා අපි සත්‍යයට බුදුම බයයි. ඇති හැටියට බුදුම බයයි. මොකද හේතුව චිත්ත රූපයක් හදාගෙන භාවනා කියන්නේ මේකයි කියලා. ඒක කවදාවත් භාවනා නොකරපු මැට් එක කියපු කතාවක් ඒක. භාවනා කරන කිසිම කෙනෙක් කදාකත් එහෙම චිත්‍ර රූප හදාගන්න දෙන්නෙත් නැහැ. දෙනව නම් ඒක වීදුරු මාලිගාවක් අපි කුඩු කරලා දානවා වෙන දෙයක් කියන්නේ. ඒ නිසා මේ ඒ සැකේ නැත්තම් මේක වැරදි කියලා කිව්වේ නැත්තම් මේ වார்த்தාව 100%ක් හරි. නමුත් ඒ ඔක්කොම තියෙදි යෝගාචරය තනින් මේක භාවනා කැඩිලයි කියලා. ඒකෙදී ඒ යෝගාචරයේ දෝෂ නෙවෙයි මගේ දෝෂයක්. ඒකට මම උත්සාහ කරන්න ඕනේ. ඒත්තු ගන්නලා දෙන්න මේ විදිහට Tamanට වෙන ඔක්කොම ලියන්න. ඔක්කොම ඉදිරිපත් කරන්න. වර්ගීකරණය කරන්න මේක හරිද වැරදිද කියලා ඔයා ඉදිරිපත් කරුවට පස්සේ මම සමහරට එයා ප්‍රශ්න කරලා ගන්න ඔයා හිතන්නේ මේක හරිද වැරදිද කියලා. ඒකෙන් ඒත්තු ගන්නලා දෙන්න හදනවා අපේ හිත ඇත්තට බයයි ඇත්තට විරුද්ධයි ඇත්තට ප්‍රතික්‍රියා කරනවා. ඉතින් අපි දවස් 3-4ක් එහෙම කරලා කරලා කරලා සත්‍ය සත්‍ය වශයෙන් බාර ගන්න පුරුදු වෙන එක තමයි. ඒක එක්කෙනෙකුගේ ක්‍රියාවකුත් තමයි. හැබැයි පොදු ක්‍රියාවත් එක්කම යන්නේ. කමඨාන් සුද්ධ වෙන්නේ පොදු නිසා මම මේ වගේ වෙලාවල අවස්ථාව ගන්නවා කාටත් මේක ගෙනහැර දැක්වීම සඳහා මතු කර ගැනීම සඳහා ඒ නිසා මේ කිසි වැරද්දක් මේකේ පේන්නේ මේ විදිහට විනාඩි 20ක් ඉන්න පුළුවන්ද කියලා අනිත් දවසේ වාඩි වෙලා බලන්න විශ්වනා හොඳයි 21ක් කරන්න පුළුවන් නම් වඩා හොඳයි ඒක තමයි අපි දැක්විය යුතු අනුග්‍රහය ගරු ස්වාමින් වහන්සේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා පළවෙනි කොටස සතිය වැඩිම සඳහා හුස්ම ඉහළ පහළ යන ආකාරයම බලා සිටිය යුත්තේ ඇයි? දෙවැනි කොටස සතිය වැඩිවීමෙන් එදිනෙදා ජීවිතයට ඇති ප්‍රයෝජනය කුමක්ද? ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. මේ කිසිම තැනක උපදෙස් කියලා හොඳට නැවත අහන්න ආනාපානය ගැන කිසිසේත්ම වැදගත් එකක් නෙමෙයි. අපේ නිදර්ශනයක් වශයෙන් මොකක් හරි ගන්න ඕන නිසා ආනාපානය ගන්නවා නිසා මම හිතනවා ඒකෙන් තමයි මුළු මුල් උපදේශ පන්තියම නොමග ගිහිල්ලා තියෙන්නේ කියලා. කාටවත් ඇහෙන්නේ වෙන දේ දිහා බලහින්ට කිව්වට තේරෙන්නේ නැහැ. ඒකට නිදර්ශනයට ගත්ත ආනාපානෙත් එක්ක හැප්පෙනවා. මට පේන්නේ නැහැ කියලා එක ප්‍රශ්න කරනවා. ඒක පේන්නලා ආනාපානික අහුලන්නේ. ඔක දිහා බැලුවාට හම්බෙන්නේ වෙන්නේ මොකද්ද හම්බෙන්නේ මොකද්ද කියලා ප්‍රශ්න කරනවා. ඒ නිසා මේ ඉස්සලා සාකච්ඡා කරපු විදිහට වාඩි වෙලා බලන්න මම වාඩි වෙලා ඉන්න බව දන්නේ කොහොමද? ඒතකොට මට සමවර නැහැ කියලා තේනවා. ඒක තමයි සත්‍ය කියන්නේ. වාඩි වෙනකොට කකුල රිදෙනවා. ඒක තමයි සත්‍ය කියන්නේ. ඒ වගේ එකක් තමයි ආනාපාන කියන්නේ ආනාපානයේ අතිවිශේෂ සුවිශේෂ එකක් නෙමෙයි. ඒක නිතර පේනවනම් ඒක ළඟට ගන්න. එහෙම නැත්නම් පේන දේ මොකද්ද කියලා බලන එකයි තියෙන්නේ. ඒ සතිය දෙවෙනි කොටස තමයි සතියේ තියෙන වටිනාකම. ඇත්තටම වටින ප්‍රශ්නයක්. මොකද හැම අධ්‍යාපන දෙපාර්තමේන්තුවක්ම ආර්ථික විශේෂඥයෙක්ම දේශපාලනඥයෙක්ම කියන්නේ සැප විඳපල්ලා කියලා. ඒකෝට සතිය බලනකොට පේන දින දුකනේ. නිසා සතිය සතිය වඩනකොට මොකක්ද හම්බෙන ලාභේ? මොකක්වත්ම නැහැ සුද්ධ පාඩුවක් තියෙන. කැමති නම් කනව නැත්තම් නිකයි. කැමති නම් කන නැත්තම් කාපන් කියලා මං කියන්නේ. පුළුවන් නම් කාපන් බැන්නම් කාපන් සතිය සතිය එච්චරයි. මොනම ලාභයක්වත් නැහැ. ලාභ තියෙන සත්කාර තියෙන හැම දෙයකම අසුචි කියන වචනේ බුදුහාමර පාවිච්චි කරලා තියෙනවා. භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජ මිත්තා දුට් අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝචරේ විචාකග්ග විසාන කප්ප කවුරට ඇසුරු කරනවා නම් භජනය කරනවා නම් වාසියට විතරයි භජନ୍ତି සේවନ୍ତି චකාර රත්තා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. එහෙම වාසියක් නැතුව කටයුතු කරන මිනිස්සු මේ ලෝකේ නැහැ. දුර්ලභයි. අත්තට පඤ්ඤා අසුචි මනුස්ස අර්ථ ශාස්ත්‍රයේමයි මිනිස්සු වැඩ කරන්නේ අසුචි. අත්තට පඤ්ඤා අසුචි මනුස්ස මනුස්ස වැඩ කරන්නේ අත වාසියට. අර්ථ ශාස්ත්‍රය කියලා කියන්නේ මේ ආර්ථික විද්‍යාවනේ. අසුචි මනුස්සාය කෝචරේ කග්ග විසාන කප්පේ නිසා මේ මනුස්සය ඇසුරු කරන්න මෙපා. ඇසුරු කෙරුවොත් ඇසුරු කරන්නේ කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල. තනි වෙන්න ඕනේ නම් තමයි ඔය සතිය කියන එකේ ලාභය පොඩ්ඩක් හරි තියෙන්නේ. ඉතින් ඇත්තට මේක බය නම් ඒක මේ කරදරයක් නම් අපි කැමති නම් ඔය ටිකක් කාලා රැයට වුණා ටිකක් බීලා බුදිය ගන්න. කිසි දෝෂයක් නැහැ. ජොලිය නිකන් සැර ටික බීම ටිකක් බීලා බුදිය ගන්න. මොකද නැත්තම් සතිය පිහිටනවනේ. සතිය කියන්නේ මදයේ ප්‍රමාදයේ අනිත් පැත්තනේ. අප්‍රමාදය. ටිකක් බිව්වට පස්සේ මදයට ප්‍රමාදයට හේතු වෙන දේ ගත්තට පස්සේ හොඳට නිින්ද ඒකට කවදාකවත් විරුද්ධ වෙන්න එපා. ඔය බර ගානක් මිනිස්සු බොන්නේ ස්ත්‍රී දූෂණය මේ කරන්නේ. සූදු කෙලින්නේ මිනිස්සු බයයි නැත්තම් සතියට එනවා හිත. ඒකට තරම් බයයි. ඒකට ඒ තරම් ද්වේෂ කරනවා. ඒක හොඳට තේරෙයි. අපි දවස් දෙකක් මේ විදිහට භාවනා කරනකොට අපි කියලා දුන්නොත් මේ වර්තමානයේ ඇති හැටිය දැකීමෙන් ඉන්න එකයි සතිය අවදි වෙන එකයි කියලා අපේ හිත වර්තමාන මොහොත කොච්චර ද්වේෂ කරනවද කියලා බලන්න. කොච්චර අරන් තිබ්බත් පිටපයින්. මොකද අපි සංසාරෙම කරලා තියෙන්නේ වර්තමාන මොහොතට ද්වේෂ කරලා තියෙනවා. මම දැන් මෙතන කියනකොට ද්වේෂ කළා. ඒ නිසා අපි එක එකනා කෙරුවට මොන මොන ක්‍රමවලින් අපි ඔක්කොම කරලා තියෙන එකමයි. අනන්ත සංසාරයක්. ඉතින් අපිට මේක දැන් බුදුන් හම්බෙලා තියෙනවා. පුත්‍රජාන්සේ කියලා තියෙනවා. ඔබ මෙතෙක් කල් ඔකට වෛර කරා. දැන් පුළුවන් නම් ප්‍රේම කරපන්. මේ මම දැන් මෙතන මේ වර්තමාන මොහොතේ සතියේට අනේ එදාට තේරෙනවා ඇඟ සමබර කරන්නත් බෑ. එහෙන් වේදනා, මෙහෙන් සද්ද, මෙහෙන් කරදර කරගෙන යන්න බෑ. ඉතින් ඒක නා හිතනවා ඊට වැඩිය ලේසි මේ අසත්‍යමත්ව කබලෙන් ලිපට වැටලා වැටෙන ජීවිතේ. මට දැන් භාවනා කරන්න කරන්න හිතෙනවා අනේ මේ මිනිසු කවත් ලොකු සත්‍යයක් තියෙනවා. පිස්සු කෙලින මිනිස්සෙක් ගාව පුදුමාකාර සත්‍යයක් තියෙනවා. මට නම් හිතෙන්නේ බැරි වෙලාවත් අනේ එන්න භාවනා කරන්න කියලා. මොකද ආව ගමන් මේකේ නරක පැත්ත විතරයි පේන්නේ. භාවනා කරන්න ගියාට පස්සේ පේන ඕන සමබර කරන්න බෑ. සම්බර කෙරුවත් හිත පැට්ට වැටෙනවා. කකුල වේදනায় එනවා. ඒක නිසා සතියේ දිනදා ජීවිතේට ඇති වැඩක් නෑ. මේ සති වටනාකම තේරුම් ගත්තේ නැති කෙනා. අපි මෙතෙක්කල් සංසාරේ හිටියේ කිසි කරදරයක් නැතුව. ප්‍රශ්න තිබුණේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අනික් කට්ටිය විතරක් නෙවෙයි අපි සමහරට අනික් අතන්ට වැඩිය ටිකක් හොඳටත් ඉඳලා තියෙනවා. දැන් අපි සතිය පිහිටවන්නේ ගියාට පස්සේ ඇයි සතිය පිහිටවන්නේ කියලා අහන එක මට පේනවා මේ වැඩමුළුවට අමෝරාවෙන් ආපු කෙනෙක් අහන ප්‍රශ්නයක්. එන්න කියලා ආපු කෙනෙක් නැත්නම් ඌමනායෙන් ආපු කෙනෙකුට ওই ප්‍රශ්නේ එන්න විදියක් නැහැ. අනේ අපි යම් කොහොම හරි භාවනා කරන්න යන් කියලා ආවට පස්සේ මෙහාන මොන මගුලට දැම්ම මේ සතිය පිළිල මොකද ඇති වෙන්නේ? ඒ කියන්නේ කවුරු හරි අසංස්කාරිකව ආපු කෙනෙක් නෙවෙයි සංස්කාරිකව කවුරු හරි මෙහෙवला යෝන කෙනෙක්. තියාට වතුරේ තෙත ගතිය පෙන්ලා දෙන්න. වතුරේ තියෙන මොනවද වතුරේ තෙත ගතිය කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්න කරනවා. ඉතින් ඒ වගේ දේවල් ඒවට උත්තර දෙන්න ගියාම ඒක දාර්ශනික විද්‍යාවට වැටෙනවා. දර්ශන විද්‍යාවට වැටෙනවා. මේ වගේ ප්‍රශ්නයක් මේ අවශ්‍ය අවශ්‍යතාවයක් ඇති නොවිච්ච කෙනෙකුට අවශ්‍යතාවයක් ඇතිකරන්න ගන්න උත්සාහය සම්පූර්ණ ගලක වපුරන්න ගන්න උත්සාහයක් වගේ. අවශ්‍යතාවය ඇති කර ඇති වෙච්ච කෙනාට කියලා දෙන්නත් අමාරුයි. එහෙමනම් අවශ්‍යතාවය ඇති වෙච්ච නැති කෙනාට කියලා දෙනවා කියන එක බුදුන්ටවත් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේත් එහෙම කෙනෙක් කවදාවත් ගන්නෑ. කවදාවත් මේ මම මේ මෙයාට කියලා දීසු කියන අදහස ගන්න නැහැ. මොකද යාට අවශ්‍යතාවය තාම මතුවෙලා නැහැ. ඒකට බෙහෙත් නැහැ. මොනම ක්‍රමයක්වත් කරන්න බෑ නිසා මම කවදාකවත් ඒකට විරුද්ධව හෝ පක්ෂව කතා කරන්න යන්නේ සතිය ඇති කරගන්න ඕන කෙනෙකුට විතරක් ඉල්ලීමක් ආවොත් කතා කරනවා මිසක් මේ එදිනදා ජීවිතේට තියා දැන් ඔක්කොම කරලා සතිය පිටලා නිවන් දැක්කයි කියන්නේ ඒත් මට පාටියක් දාන්න හම්බෙන්නේ නැහැ මම එන තියෙනවානේ. නිවන් දැක්කයි කියන්නකෝ නිවන් දැක්කට පස්සෙත් පාටියක් දාන්න බෑ. ඒ මොකද නිවන් දැක්කම මම මම නැති වෙලා. ඉතින් අල්ලි කචල් එකක් තියෙනකෝ දිගටම. ඉතින් දිද්දා ජීවිතේට ඇති වැඩක්ම නැහැ කියලා හිතාගන්න පොඩ්ඩක් අහන්න ඇයි මේ ගෙදර ඉඳලා කාලා බුදිය ගන්න තියෙද්දි ඇයි නිස්සරණ වලට ආවේ කියන එක විතරක් පොඩ්ඩක් කන්නඩියක් ඉස්සරහට කියලා බලන්න. එච්චරයි මට කියන්නේ. ස්වාමින් වහන්සේ මගේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට අවසර මම සක්මන් භාවනාව සහ පර්යංක භාවනාව යන දෙක දෙකම නියලුණු අතර එහිදී පර්යංක භාවනාව කිරීමේදී හිත එක් අරමුණක තබාගෙන භාවනා කිරීමට අපහසුයි. මේ සඳහා උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඈද සිටිමි. නෑ එක තැනක ධානා කරන එකට අපි කියන්නේ සමත භාවනාව කියලා. මේ වැඩ පිළිවෙල සමත නෙවෙයි. මේ වැඩ පිළි කියන්නේ හිතට වැඩක් කියන්නේ නැතුව තියෙනකොට හිත කොහෙද පනින්නේ කියලා බලන්න එච්චරයි. ඒක තැනක තියන්න උත්සාහ කරනවා. හැබැයි හිතට වැඩ දෙන්න එපා. මොන වැඩක්වත් දෙන්න එපා. හොඳට පట్టල වාඩිලා බලන්න මෙහා මෙහෙම තැම්පත් කරලා තිබ්බට පස්සේ එයා අපි ඉස්සෙල්ලා මම ඒක අර උපාසක මහත්තයා එක්ක සාකච්ඡාවට බැස්සේ. එයාට තේරෙනවා මගේ ඉරියව්ව සම්බරව තියන්න බෑ. මම ඒක හදන්න ඕන. ඒක ඇත්තනේ. ඒතකොට මේ කකුලේ වේදනාවක් වෙන එක 100 100ක් ඇත්තනේ. ඒක තැනක සතිය තියලා නෑ. නමුත් සතිය තියෙනවා. ඒ නිසා එක තැනක සතිය පවත්වන්න හදන උත්සාහය මේ නිසන්වනේ කිසිසේත් මගේ කරන්නේ අපි බලන්නේ හිත විවෘත කරාට පස්සේ හිත කොයි කොයි පැති වලටද යන්නේ කියලා බලන්න. මෙහෙවන්නේ නැතුව හිතට පිටිය දුන්නාට පස්සේ නටන හැටි කියන්නේ. කිසිසේත්ම එකතැනක නතර කරන්න හදන්න එපා. එතකොට බලන්න සමහර තැන් වලට හිත කැමැති, සමහර තැන් වලට අකමැති. අන්න ඒක දැනගත්තට පස්සේ පුළුවන් අපිට ඒ හිතට න්‍යාය පත්‍රයක් හදන්න. ඒ නිසා මුල් දවස් කීපෙම කිසිසේත්ම හිත මෙහෙවන්න එපා. හොඳට සමබර වාඩි වෙලා සහැල්ලු වෙලා ලීච්ඡ ස්වරූපෙන් තියලා බලන්න හිත කොහෙද දුවන්නේ කියලා එච්චරයි. ඒක මුල් දවසේ ওই ටික සුද්ධ කරගන්න නැතුව ඒ සමහරු යන දවසේ ওই ටික කියනවා. මට හරියට සොරි කියලා හිතන අපරාධ දවස් හතරක් නාස්ති කරලා යන දවසේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට නම් එක තැනක හිත තියන්න බෑ කියලා. ඒ කියන්නේ සම්පූර්ණ වැරදි උත්සාහයක් අරගෙන උත්සාහය අසාර්ථක වෙලා gedera යන වෙලාවේ කියන මොනවක්වත් කරන්න වෙලාවක් නිසා පළවෙනි දවසේම කියනවා නම් අපිට මතක තියාගන්න පුළුවන් මේ වැඩමුළුවේ කිසිසේත්ම හිත එකතෙන් කරලා මෙහෙවන කතාවක් නැහැ. සතිය පිහිටීමයි තියෙන්නේ හිත හැසිරෙන හැටි බලන්න ඒක අපිත් එක්ක අපි ඔක්කොම බෙදා හදා ගන්න. එතකොට තේරෙයි එක එක්කත් අලුත් නෑ මෙතෙන් එක එක්කත් පරණත් නෑ එක එක්කත් දක්ෂත් නෑ එක එක්කත් අදක්ෂත් නෑ තීරගෙම හිත කඩප්පුලි නොකෑමනා දහබදුරා පට්ටබඳුරු හිතක් තියෙයි. උගද මොකද්ද බය වෙන්න තියෙන්නේ? ආ මේක ලියන්න කොලයක් කරන බොහොම හොඳ කොලයක් කරන නඹුකාර තාලට ලියන්න මගේ හිතේ චාරයක් නෑ නියත ගතියක් නෑ දුකමයි හොයන්නේ. ඔච්චරයි බුදුහාමුදුරෝ දේශනා කරපු සත්‍යය. ඒ නිසා එක අරමුණකට හිත තබා ගැනීම මේ සබාවේ ඉන්න කිසි කෙනෙක් මේ වැඩමුළුවේ પરමාර්ථය වශයෙන් ගන්න එපා. මේ උපදේශ පන්තියේ පළවෙනි වාක්‍යයට අහුම්කම් දෙන්න. මේකෙන් අපි කරන්නේ සතිය පිහිටීම සඳහා සතිය ස්ථාවර කර ගැනීම ගන්නා ප්‍රයත්නයක් මිස අරමුණේක තැටන තබා ගැනීම ප්‍රයත්නයක් නෙවෙයි කියලා මම කැමැති නිර්වචනයක් දෙන්න. අපේ ආම්දුරනේ මම කතෝලිකයෙක්මි. මම ජීවිත කාලය තුල අපමණ දුක් පීඩා විඳ ඇත්තෙමි. එම දුක් පීඩා විඳීම හේතුවෙන් මම බෞද්ධ ආගමට නැඹුරු වූ යෙමි. මම භාවනා කරන්නට ඇල්මක් ඇතියෙක්මි. මගේ භාවනාව වූයේ ආනාපාන සතියයි. එමගින් කරන සමත භාවනාවෙන් පටන්ගෙන ටික කලකින්ම ඉතා හොඳින් සියුම්ව වගේ මගේ නාසයට හුස්ම රැල්ල දැවටීම අරමුණු විය. ඉන්පසුව ආනාපාන සතිය ප්‍රගුණ වී ටික දවසකින් භාවනාවේදී වගේ ශරීරය පාදාන්තයේ සිට හිස මුදුන දක්වා ගල් ගැසී ගියේය. ඉන්පසු ආනාපානයේ සිටින විට ආලෝක ධාරා ඇති වී නැති වී ගොස් මගේ ශරීරයේ ගල් වෙන ස්වභාවයකුත් ඉදිරියට තල්ලු කරන ස්වභාවයකුත් උඩට ඉස්සෙන ස්වභාවයකුත් දැඩි රසණයකුත් වැగిරෙන ස්වභාවයකුත් ඇතිවිය. ඒ පිළිබඳ කමඨහන් විමසූ විට මාහට පඨවි ආපෝ තේජෝ වායෝ හොඳින් දැනෙන බව දැනගන්නට ලැබුණි. ඉන්පසුව භාවනා වැඩසටහනකදී ඉහත සිද්ධීන් වලට අමතරව සිතේ බලවත් ඒකාග්‍රතාවයක් ඇති වී මගේ සිත ගල් ගුහාවක් ඇතුලේ සිර වී සිටින බවක් අත්දකින්නට ලැබුණි. එම අවස්ථාවෙන් තවත් ඉදිරියට යන විට හිරුවෙලියෙන් හිරුවෙලියමෙන් ඊතා තද ආලෝකයක් ඇතිව ශාරීරියේ වේදනාවක් නොමැතිව ඊතා හොඳ ආස්වාදයක් ඇති තැනකට යාමට හැකිවිය. ඉන්පසුව මම භාවනාව නතර කළෙමි. මාහට මඟ පෙන්වීමක් අවශ්‍ය බව ඉතා තදින් දැනේ. මෑතදී මම తాවකාලිකව මහනදම් පිරුවෙමි. මගේ භාවනා අත්දැකීම සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අපේක්ෂා කරන අතර මීට අමතරව ඔබ වහන්සේගේ සෙවණේ මහනදම් පිරීමට ඇති හැකියාව පිළිබඳව ඉතා කරුණාවෙන් මා දැනුවත් කළ මැනව. තෙරුවන් සරණයි. මේකේ මේ මුල් ලියලා තියෙන විස්තරය හොඳයි. ඒ විස්තරය පිළිබඳව නමුත් දිගටම පුංචි සැකයක් තිබිලා තියෙනවා. එහෙම නැත්නම් ඒ සැකේ දුරු කරගන්න හැටි දන්නේ නැතිකම තිබිලා තියෙනවා. නැත්නම් අනිශ්චිතතාවයක් සහ බයක සේයාවක්. ඒ නිසායි අර අත්දැකීමට යන්න දෙන්නේ නැතුව එක තැනකදී නතර වෙලා මේ මට උපදේශයක් ඕනේ ගුරුවරෙක් ඕනේ කියන ඒ විශ්වාසයක් අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒක විතරක් කරගත්තොත් අපි මේ ප්‍රශ්නේ මේ ලියලා තියෙන කී ප්‍රශ්නේ එතනයි තියෙන්නේ. භාවනා කරන කෙනෙක්, භාවනා හිත වැඩෙන කෙනෙක්. නමුත් මේ ඉස්සරහට යනකොට යන්නේ ඉස්සරහටද පස්සට කියලා ෂුවර් නැහැ. මේ යන්නේ සමතරද විපස්සනාට කියලා ෂුවර් නැහැ. මේ යන්නේ හරියටද වැරදි කියලා ෂුවර් නැහැ. මේ අනිශ්චිතතාවයේ එහෙම නැත්නම් මේ සකමුතු ගතිය තමයි මට පේන්නේ මේකේ. මෙන්න මෙතනදී විතරක් මෙන්න මෙහෙම ඍජු පැහැදිලි උත්තරයක් තියෙනවා. තමන් භාවනා කරන ඉන්නකොට ශරීරයේ හෝ ඒ කියන්නේ කායික ශරීරය හෝ එතන හිතේ මොන්නම නොදන්න තැනකට ගියයි කියලා හිතන්න. හිතා ගන්න බැරි විකෘති දේවල් සිද්ධ වුණයි කියලා හිතන්න. ඒක වෙනවමයි. ඒක පිළිබඳ කිසිම තැකයක් නැහැ. අන්නේ වෙනකොට Tamanට සැකේ නිසා අපිට ඉදිරි ගමන බාධා වෙනවා. හැබැයි පාර හරි. මුගක් කියලාට පාර හරි සැකේ නිසා අපව වෙනවා. එහෙම යෝගාවචරයට හිතෙනවා නම් මේක ඉදිරියට යන්නේ. හැබැයි මට යන්න පෞරුෂත්වේ නැහැ. සැකේ අනිශ්චිතතාවයේ බිය තියෙනවා නම් ඒ වෙලාවේදී බලන්න මම දැන් මේ ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා එච්චරයි. තමන්ගේ ශරීරයට නැත්නම් ඉරියව්වට හිත ගන්න පුළුවන් නම් තමන්ට තේරෙයි හරියට අම්මගේ ඔඩොක්කට ගියා වගේ ඒ ඉඳගෙන ඉන්න ශරීරය තමයි අපිට සැක දුරු කරලා දෙන විශ්වාසය ඇති කරලා දෙන ධර්මාරක්ෂාව ඇති කරලා දෙන දේ. ඒ ශරීරයේ ඇතුළත අපි නිතර ඇසුරු කරපු අපි කරමු ආනාපාන තිබුණයි කියලා. ශරීරය නැත්තම් ආනාපාන පේනවද බලන්න. සමහරට ආනපන නොපෙනෙන තරම් සියුම්. පේනවනම් ඒ පුරුදු කරගත්ත අරමුණ ඒ වෙලාවට අපිට ආඩයක්, හැරමිටියක්, වාංගුවක් වෙනවා. ඒ නිසා එවැනි වෙලාවල් එනේමමයි. කිසිම කෙනෙකුට එහෙම එකපාරට බාධාවල් තොරව මෙතෙන් යන්න බෑ. එන එන වෙලාවට බලන්න විස්තර සහිත බයිල පැත්තක තියලා දැම්මට තියෙන මේ අමුත් දැනකට යන්න හදනවා අලුත් දෙයක් පේනවා එතකොට හිතේ තියෙනවා Uh, fear of freedom කියලා fear of uncertainty fear of unknown කියලා එකක් නොදන්න ශේෂ්ත්‍රයට ගියම අපි සේරම බියගුල්ලෝ අපි ඔක්කොම සෙල්ලම් පාන්නේ අපි දන්න ශේෂ්ත්‍රේ විතරයි හැබැයි අපි දන්න ශේෂ්ත්‍රේ නිවන ඇත්තේම නැහැ මේ මේ උපමාන දෙකක් මෙතන බුදුහාමර පෙන්නන්නේ උඹ දන්න ශේෂ්ත්‍රේ නිවන ඇත්තෙම නැහැ උඹ නොදන්න ශේෂ්ත්‍රේ තමයි නිවන තියෙන්නේ යනකොට බයයි යනකොට සැකයි යනකොට අනිශ්චිතයි ඉතින් ඒ නිසා කියනවා අනිකාගම් වගේම බුදුහාමර පිළිබඳ විශ්වාසයක යන්න සීලය කඩා ගන්න එපා. සතිය පිහිටීම සඳහා සැකනම් ඉන්න ඉරියවට හිත දාලා බලන්න. සක්මන් කරනකොට සමහරලාට නිදිමතෙක් වගේ යහට මඩ පැද්දෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් බලාපොරොත්තු වෙච්ච නැති විදිහට මම එක තැනක ඉන්නවා පොළොව ඇදිලා යනවා වගේ පේනවා. ඒ වගේ වෙනකොට හොඳට බලන්න මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ ඇවිදින්මින් ඉන්න බව දන්නවනේ එච්චරයි. එතකොට අර සැක සංකා දුර වෙනවා. ඉතින් මේ මේ මට්ටමට හිත ගියාට පස්සේ ඔය හිතේ බුද්ධාගම් හිතක් කතෝලික හිතක් කෑනු හිතක් පිරිමි හිතක් පැවිදි හිතක් උපවිදි හිතක් මොකක්වත්ම නැහැ. ඒ භාවනා නොකරන හිතේ තමයි ඔක්කොම කෝලං අර ලේබල් මේ ලේබල් ගහගෙන දඟලන්නේ. මොකද භාවනාදී මේ මට්ටමට ගියාට පස්සේ අපිට තියෙනවා අපි සේරම එකයි. කොතනින් පටන් අරගත්තත් උතින්ට එනවා. උතින්ට ආවට පස්සේ තේරෙනවා මේ සඳහා අපිට බුදුන් වැඩකුත් නැහැ වෙන ආගම් කතු කරන තමන්ගේ කය තමයි තමන්ට ඉන්න එකම ගැලුම් කාර්යය. නිසා හුදුට කයට ආදරය කරන්න හැම වෙලාවෙම ඉඳ ගන්නකොට උන්ට හරිබරි ගස්සලා වාඩි කරනවා. දුවට සහැල්ලු කරලා මොන හරි ප්‍රශ්නයක් ආවත් නැතත් අපි කය දිහාමයි බලන්නේ. ප්‍රශ්නයක් ආවොත් මම දැන් ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්න බව දන්නවනේ. එච්චර සැක නැහැ. අනිශ්චිතතාවයකුත් නැහැ. මෙන්න මේ විදිහට මේ සැක පැමිණීම භාවනාවේ දියුණුවක් කියලා හිතා ගන්න. සැක පැමිණෙනකොට කොහොමද තමන්ගේ මේ අරමු කය ඒකට අරමුණක් කරගන්නේ? නිමිත්තක් කරගන්නේ? වාංගුවක් කරගන්නේ? අඩයක් කරගන්නේ? කරන්න කරන්න කරන්න උදාහරණයක් වශයෙන් කියනවා හීනෙන් බය වුණත් තමන්ට තමන්ගේ කයට හිත දාපු ගමන් හීනෙන් බය වෙන එක නැති වෙනවා. බය කියන්නේ සීලු කෙලෙස් වලට කියන එක නමක්. බය කියන්නේ සියලු මානසික රෝග වලට කියන එක නමක්. බයක් නැති කිසිම කෙනෙක් මේ ලෝකේ ඇත්තේ නැහැ. ඔක්කොමලා ජීවත් වෙන්නේ බයයි. මේ සත්තු පරිසරයට හැඩ ගැහිලා තියෙන්නේ බය නිසා. විචිත්‍ර වර්ණ සහිතව හැඩ ගැහිලා තියෙන්නේ තව කෙනෙකුගේ ගොදුරක් නොවීම සඳහා. අපි දැන් කරණ දෙන භාවනාදී බයට එන්න නොදන්නා ශේෂයකට යnderලා බයට එන්නර්ලා කය සාකි කරගන්න. කය වාංගු කරගන්න. හැරමිටියකට ගන්නවා. මොනවා වෙච්ච ගමන් කයට හිත දාපු ගමන් තේරෙයි කය කියන කය කවුරුත් ඔප්පු කරලා දෙන්න ඕනේ නැහැ නේ වර්තමානයේ පිරිසිඳින්න පුළුවන් එකක් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් එකක් වෙරිෆයි කරන්න පුළුවන් එකක් ආන එක දම දම යනකොට තේරෙනවා පුදුමුට වැඩිය මගේ කය මට වටිනවා වෙන ඕනම ශාස්ත්‍රවරයෙකුට වැඩිය මේ කය වටිනවා ඒකට කායානුපස්සනාව කියලා මේකට කියන්නේ කායගත සතිය කාගියාසි කායනෝගී සිහිය ඒ නිසා සැකේ මතුවෙන එක මගේ පැත්තෙන් බannකොට නම් හුත්තම දියුණුවේ ලකුණක් හැබැයි ආ දැනගන්න ඕනේ සැකනති කරන ක්‍රමේ කාගෙන්වත් අහන්න නැතුව කරගන්න. දැන් නම් කරන්නේ මේක ආයෙන් අහන එක තමයි. කරගන්න දැනගත්ත ගමන් ඕනේ අපායකට යන්න බය නැහැ. ඕනේ කාන්තාරයකට යන්න බය නැහැ. ඕනේ කැලේකට යන්න බය නැහැ. ඕනේ දියඹකට යන්න බයක් නැහැ. ඒ මොකද කොහෙ ගියත් මේ කය තියෙනවනේ. එච්චරයි. අපි මේ ඒකෙන් අපිට මේ බැංකු account එකක් තියාගෙන ආරක්ෂක සමිතියක මිනිස්සු තියාගෙන දියාගල් කපනවා, කටුකම්බි ගහනවා, අන්නම් මනන් දානවයි කියලා කියන්නේ අම්මු බයක්. පුදුමාකාර බයක්. අද ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ඥාන මොළ 90%ක්ම ක්‍රියාත්මක කරන්නේ යුද උපක්‍රම හදා. බයට. එක එක්කත් දන්නෙත් නෑ මේ විශාල විද්‍යාඥයෝ දන්නෙත් නෑ මේ කඹරන්නේ යුද උපක්‍රම හදන්නේ කියලා. උන්ගේ වැඩේම පුදුමාකාර සල්ලියක් ගෙවන එකට උත්සාහ කරන්නේ මොකටද? මුළු මානවයම ඒක චිත්තක්ෂණයකින් පොළවෙන් නැති කරන්න පුළුවන් නම් උට උප්පරිම තෑග්ග දෙන්න. අද ඉස්කෝලේ යන ළමයි සීරම ඔතෙන්ඩයි ඔය වැටිලා දඟලන්නේ. වැඩි පඩියක් හම් වෙනවා කියලා කියන්නේ වැඩි යුද උපක්‍රම හදන තැනකට තමයි අපි යන්නේ. මොකද උන් බය ජීවත් වෙන්නේ. බුදුජානනාංශේ මෙහෙම කරලා පෙන්න අත් දෙක અભිහ මුද්‍රා මට බයක් නැහැ මගේ අතේ පිස්තෝල නැහැ කඩු නැහැ සරම්බරන් නැහැ මෙහෙම කරලා පෙන්නනවා. ඇත්තාවත් ඔච්චරයි පෙන්වන්නේ. කවුරු ආවත් එලි පැටියෙක් බැටරි පැටියෙක් ආවත් පෙන්වන්නේ එච්චරයි. හැබැයි කිට්ටු කරලා බලන්න ඕනේ ඇත්තු 16 ගේ හයිය තියෙනවා. ඇත්තු 16 ගේ හයිය තියෙනවා කිසිම වෙලාවක නැහැ. ඔකට ජේම්ස් බොන්ඩ් ෂෝස් බලනවා ඇති. ඒ කුං ෆු බලනවා ඇති මොන තරම් බහිඳ ජීවත් වෙන්න බලන්න මේ පිස්තෝලයක් දතෙත් එකක් තියන කටෙත් එකක් තියාගෙන ආයුධ වට කරගෙන චි හරිම කැතයි ගේමට කැතයි එකෙකුටවත් විශ්වාසයක් නැහැ. බුදු ඥානදේක මොකක්වත් නැහැ. අබේ මුත්‍රා. එනිසා ඒක ඇති වෙන්න නම් මේ කය විශ්වාස කරන්න. Tamanට හම්බෙලා තියෙන කය පෙරකල පිනක් අත්පතිලාභයක් අපි හැම වෙලාවෙම මෙතෙක් කරලා තියෙන මේ කයට වෛර කර කර හිටියේ. එතකන් අපි බුද්ධ ආගමෙත් නැහැ, භාවනාවෙත් නැහැ, සතියෙත් නැහැ, අප්‍රමාදෙත් නැහැ. අපි නිකන් වැසිකිළියේ වැසිකිළියේ බලක ඉන්න වැසිකිළි පණුවෙක් වගේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. කවදා හෝ Tamanට ලැබිච්ච කය භාවනාවේ අරමුණක් කරගන්න ගිය දවසේ බුදුහාමුදුරුවෝ කැත්ත නැතුව ආමන්ත්‍රණය කරන බුද්ධ පුත්‍රයයි කියන බුද්ධ දුහිතෘකාව කියලා කියන සිංහ සාක්‍ය සිංහ කියලා කියන සාක්‍ය දීතා කියලා කියන නැත්නම් බලු සිංහ කියලා තමයි කියන්නේ. ඔය මොන්නම කෙනෙකුටවත් ඒ ශක්තිය නැහැ. ඒ නිසා සතිය තුලින් ලැබෙනවා. ඒ නිසා යන ක්‍රමේ හරි මගේ විවේචනය අනුව විග්‍රහය අනුව මෙතන සැකයක් තියෙනවා. සැකේට වෙන කෙනෙක්ගේ වෙන ගුරුවරයෙක්ගේ පිට ආධාර ඉල්ලන ප්‍රශ්නයක් නැහැ. මම නම් ගුරුවරයා මං කියන්නේ කිසිම ගුරෙක් නෑ උඹට උඹේ කය විතරයි තියෙන්නේ. කහින කොටත් කය බලපං. සද්දයක් ඇහෙනකොටත් බලපං. ආනපානි කරනකොටත් බලපං. ඇවිදින කොටත් බලපං. නිදාගෙන කොටත් බලපං. මේ කයත් එක්ක වැඩිපුර යාළු වෙන්නේ එතකොට ඒක පුදුම ආරක්ෂාවක් සලසනවා. ගරුතර ස්වාමින් වහන්සේ මට දැන් මගේ හිත දකින්න පුළුවන්. සිතුවිලි ඇති වෙලා නැති වෙලා යන හැටි පේනවා. රාග සිතුවිල්ලක්, ද්වේෂ සිතුවිල්ලක් ආපුවාම දැනගන්න පුළුවන්. පහර දෙන්න පුළුවන්, බේම නැති වෙලා යන හැටි දකින්න. කවුරු බැන්නත් අහගෙන ඉන්න පුළුවන්. තරමට හිත කඩා වැටෙන්න වගේ ඒ බැනුම් මගේ කනේ වැදිලා නැති වෙලා යනවා මට පේනවා. අනේ මේ සිතුවිලි නිසා මං මොනතරම් දුක් විඳද ඇඬුවද කියලා මට දැන් හිතෙනකොට ලැජ්ජාවක් ඇති වෙනවා. මම හොඳට සිහිය තියනවා එදිනෙදා වැඩ කටයුතු මනා සතියෙන් කරන්න පුළුවන්. සිහිය නැති වෙලා වල්ද නැත්තේ නෑ. ඒ කොයි වෙලාවටද කියලා පහදා දෙන්න. ඔබ වහන්සේගේ අගන අගනා දහම් අවවාද ඊටාම ප්‍රශංසනීයයි. ඊටාම අගනේයි. උදාහරණ සහිතව දහම් කරුණු ඉදිරිපත් කරන ඔබ වහන්සේ වැනි ගරු කටයුතු ස්වාමින් වහන්සේලා තව තවත් මේ ලක බිහි වේවා ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔගේ එක වාක්‍යයක් තියෙනවා සතිය නැත්තේද නොවේද මොකද්ද කියලා වාක්‍යයක් පොඩ්ඩක් කියන්න අන්තිමට ඉස්සල්ලා. පහදා දෙන්න කියලා තියෙන අන්න ඒක තමයි. එදිනෙදා වැඩ කටයුතු මනා සතියෙන් කරන්න පුළුවන්. සිහිය නැති වෙලාවල්ද නැත්තේ නැත. ඒ කොයි වෙලාවේද කියලා පහදා දෙන්න. ඒ ඒ වාක්‍ය ගැලපෙන්නේ නැහැ එතන. ඒ කියන්නේ 100 තියෙනකොට තියෙන බව දන්නවා. නැති වෙලාවල් නැත්තේත් නැහැ කියලා කියනවා. නැති වෙලාවල් පහදා දෙන්න කියලා තියෙනවා. ඒ ඒ වාක්‍ය ඒ ගලණයට કૃතිමයි. ඒ නිසා ඒ කියන එක දෙවැන්නේකට මොකද්ද මෙතනින් කරන්න පුළුවන් සහයෝගය කියලා මට තේරෙන්නේ නැහැ. මට දැන් ඉවසන්න පුළුවන් මට සතිය තියෙන වෙලාවෙත් දන්නවා. නැති වෙලාවෙත් දන්නවා. ඉතින් ඒක පිළිබඳව පහදා දෙන්න කියලා කියනකොට මේ කැමැතිද ඒඩියෝ පෙකනායේ මොකද්ද මෙතන මේ පහදා කරන්න සුද්ධ කරලා දැනගන්න ඕන මොන කාරණාවද කියලා පොඩ්ඩක් තව වශයෙන් මේ වාක්‍යයක් දෙයක් ඉදිරිපත් කරන්න කැමතියි. එහෙමනම් අපිට පුළුවන් එක සාකච්ඡා කරන්න නැත්නම් මට පේන්නේ නැහැ ඉච්චර පැහැදිලි කරමක් අවශ්‍ය කරන්නේ නැහැ වාගේ. අරුතර ස්වාමින් වහන්සේ මගේ අරමුණයි හිතයි එකට එකතු වෙනවා. මුහුණට මුහුණ දාලා ඉන්න පුළුවන්. සිහිය හොඳට තියෙනවා. ඒකට අරමුණේ හිත රඳවා ගන්න පුළුවන්. එකම අරමුණේ හිත රඳවා ගන්න පුළුවන්. හැබැයි සමාධිය අඩුයි. සමාධිය gederට එන ආගන්තුකෙක් වගේ ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා ආපහු යනවා. නමුත් සිහිය එහෙම නොවේ. gederම පදිංචි වෙලා gederම පදිංචි වෙලා ස්වාමින් වහන්සේ මට තව දුරටත් ආනාපාන සතිය වඩන්න ඕනද? සක්මන් කරන්න ඕනද? මගේ භාවනාව මේ ඉදිරි ගමන කෙසේ විය යුතුද? මාහට අනුකම්පාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. මේකදී අතන සුද්ධ කර ගන්න ඕනේ. දැන් මෙතනදී මේක තමයි ආසේවන ප්‍රත්‍ය කියලා කියන්නේ. ආසේවන කියන්නේ ඇසුරු කරලා බලනවා. සතිය කියන එක ඔය කොච්චර කලබල মালටි ටාස්කින් කරන තැනකුණත් අඳුනලා දෙන්න බැරිද කියලා. ඒතකොට තේරෙන්නේ නැහැ. අඳුනලා දුන්නට පස්සේ එයා එයාගේ කටයුත්ත කරනවා. ඊට පස්සේ අපි මෙතෙක් කල ජීවත් වෙලා තියෙන්නේ පරිේශන මට්ටමේ නැත්තම් සතියක් දන්නේ නැතුව සතියට අනුග්‍රහ නොකර ඒතියෙද්දිත් අපි සතිය අඳුල්ලා දුන්නොත් සතිය Tamange ආසනේ ගන්නවා ස්ථාවරේ ගන්නවා දැන් අපි උත්සාහ කළොත් සතියවත් කෙනෙක් විදිහට සතිය වඩන සුළු ජීවිතයක් ඒකට කියනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය කියලා අනවශ්‍ය වචන කතා කරන්න එපා කතා කරනවනම් සතියට අදාළ වෙන එකක් ධර්මයට අදාළ දෙයක් කතා කරන්න නැති වෙලාවට පුළුවන් තරම් කෙටි කරන්න කතාව. මොකද මේ කතාව කියලා කියන්නේ දෝරි ගලනවා, ශක්තිය විනාශ කරනවා, වැරදි වැඩහිම් වැටහිම් ඇති කරනවා sannivedanayak වෙන්නෙම නැහැ. කතාව වැඩියෙන් කරන එක නගේ මොනම කටයුත්තක්වත් වෙන්නේ දෙක සම්මා කම්මන්ත කටයුතු කරන්න සුඛෝපභෝගීත්වයේ සඳහා නෙවෙයි පාරිභෝගිකත්වයේ සඳහා නෙවෙයි ප්‍රයෝජනෙ සලකලා බඩ පුරව ගන්න කීයක් හරි හම්බ කරන්න ඕනේ. ඉන්න කියන්න ගයක් තියෙන්න ඕනේ. විලි වහගන්න ඇඳුම් ඕනේ. බෙහෙත් පිළිකර ඕනේ. එච්චරයි. එයින් අපිට වැඩිපුර විස්තර නැතුව කර්මාන්තය අනවශ්‍ය ලාභ ලෝභ වැඩි කරන්නේ නැතුව කර්මාන්තය අපි කියන අරපිරිමැසුම් දායක ජීවිතයකට ලෑස්ති කරන්න. සම්මා ආජීවයේ කවුරු සූරකණ්ඩ එපා. පරිසරයවත් කරන්න එපා. මගෙන් කාටවත් බරක් නොවන විදිහට ජීවත් වෙන්න. එහෙම නැත්නම් පරිසරයට හෝ ගහකොළට හෝ මගෙන් බරක් වෙන්නේ නැහැ. ඉතින් උපන්නාට මේ ලෝ වැනිනවා විනානිසා අපිට මොනවද කණ්ඩෝ. ඒ පහසුකම් ටික තියෙන හැබැයි ඒක මේ ඛණ්ඩ ජීවත් වෙන්න එපා ජීවත් වෙන්න කනවයි කියන දෙකේ තේරුම් ගන්න. ඒක තමයි සම්මා ආජීවය කියන්නේ. අන්නේ වුණාට පස්සේ මේ සතිය සම්පූර්ණ වෙනස් විද්‍යාවයක් ගන්න. ওই දැන් ওই දන්න සතිය ආසීවන ප්‍රත්‍ය විතරයි ඔය තියෙන්නේ. ඒ විදිහට සතියට අනුග්‍රහ කළ භාවිත සතියක් කරගත්තට පස්සේ නැත්නම් භාවනාව කියලා කියන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය තමයි. ඒක කරාට පස්සේ තේරෙනවා මේ මුළු ලෝකෙම ඒ යන වේගය නතර කරන්න මොනම බලයක්වත් නැහැ. එතකොට තේරෙනවා බහුලීගත කරන්න පුළුවන්. දෙවියන්ට, මනුස්සයන්ට, බ්‍රහ්මයන්ට, සතුන්ට, ගස්කොළන් වලට සේරටම උදව් පිනිස මේක බහුලීගත කරන්න. ඒ නිසා ආශේවන ප්‍රත්‍ය ඉතියට පස්සේ ඊකට මම මොකද්ද කරන්න නෙමෙයි තාම වැඩ පටන් ගන්නවත් නැහැ කියලා හිතා. ජීවිතේ බලන්න සති කණ්ණාඩිය හරහා බලලා ඒකට ගැළපෙන විදිහට ජීවත් වෙන්න ගියාම තමයි මුළු පරිසරයම සහයෝගය දක්වනවා. හිතේ කයේ සහය ලැබෙනවා. ධර්මයේ තේරෙනවා. ඊට පස්සේ කල යුත්තක් තියෙනවා. එතකොට සතිය සම්පූර්ණ වෙනස් කතාවක්. ඊට පස්සේ ඒක සියලු ලෝක වාසීන්ගේ පිහිත සුව පිණිස භාවිත බහුලීගත කරන්න ගියාට පස්සේ තේනවා බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා තමන්ගේ කටයුතු කළා නතර කරේ නැහැ. ඒ වගේ ආත්මార్థකාමී උනේ නැහැ. වැඩි කරාට පස්සේ තේරුම් ගන්න පුළුවන් අනිතාත් එක හදා බෙදාගත්තා. බාහිර සාධනෙ කටයුතු කරා. ඒ නිසා ආනාපානේ දැන් තමයි පටන් ගත්තේ කියලා හිතන්න. මෙතෙක් කල් ඒක නිකන් හඳුන්වා දීමක් විතරයි කරලා තියෙන්නේ. ඊට පස්සේ එතකොට ඒ මේ ශාසනික සම්පatti ටික නැත්තම් ඉන්ද්‍රිය ධර්ම ටික වැවෙන්න පටන් ගන්නවා, වැඩෙන්න පටන් අර ගන්නවා. නිකන් කල්බදු ක්‍රමයට වාහනේ ගත්තා නෙවෙයි. දැන් කල්බදු ගෙවලා ඉවරයි. දැන් මගේ වාහනේ. නැත්නම් කෙලින්ම අත්පිට මුදල් දීලා ගත්ත වාහනේ වගේ පදින්න පුළුවන්. ඉතින් මේ මට්ටමට යන්න දැන් තමයි පටන් ගත්තේ කියන අදහස ඇති කරගන්නයි හොඳ වෙලාව කියලා මට හිතෙනවා. භාවනා කරන විට සිත තැනකට ගැනීමට අපහසුයි. නිතර නිතර සිත වෙනත් දේවල් කරා ඇදෙනවා. එය දැනීමෙන් සිදුවන්නේ සිත එක්තෙන් කරගන්නේ කෙසේද? දී වෙන්නේ නමුත් මට පේනවා හිත එක්තැන කරගන්නේ කෙසේද කියන තමයි ප්‍රශ්නේ. හිත කියන එක කොහොමඩක්වත් එකතෙන් කරන්න බෑ. එච්චරයි. ඕක මම නෙවෙයි. ඕක මගේ නෙවෙයි. ඕක මගේ ආත්මේ නෙවෙයි කියලා තේරුම් ගන්න භාවනා කරා. ඒක තේරුම් ගන්න හිත නන්නත්තර වෙන්නම ඕනේ. මේ හිත මම කියා ගත්තොත් හිත කරන හැම ජඩ වැඩකටම උත්තර දෙන්න. මේ හිත මගේ කරගත්තොත් අපිට හිතේ විලංගුවෙත් ලඟින්න වෙනවා. මේ හිත මගේ ආත්මය කරගත්තොත් තව මතු ආත්ම ගානකට කරදර කරන්න සිද්ධ වෙනවා. දැන් භාවනා කරලා බලනවා හොඳ තැනක් උඹට දෙන්නම්. කෙලෙස් ඇති වෙන්නේ නැහැ. මේ මම දැන් මෙතන කියන තැන හිටපන්. එක්ක කය දිහා බලපන් කියලා හිත කැමති නැහැ. කොහොමඩක්වත් කැමති නැහැ. ඉතින් ඒ තරම් නොකෑමනා මේ කඩප්පුලි හිත එක්කනේ බුදියන්නේ එක්කනේ නැගිටින්නේ එයාට මේ කණ්ඩ දෙන්නේ එයාට නෙමෙයි බොණ්ඩ දෙන්නේ එයාට නෙමෙයි ඔක්කොම සෙල්ලම් කරලා පෙරනන්න දන්නේ. නමුත් ඌ වෙන කොහෙදෝ න්‍යායපත්‍රක වැඩ. ඒක දැනගන්නකොට මරණාසන්න මොහොතටපත් වෙලා තිබුණොත් බුදුහාමුදුර කියන්නේ ඔබට පිළියම් කරගන්න වෙලාවක් නැහැ. ඒ නිසා ඕක දැනගන්නේ මැරෙන්න කලින්. ඕක දැනගන්න වෙලාවට හොඳටම වයසට ගිහිල්ලා තිබුණත් ඔබ වම තිනකොට දකුණු කකුල ඉස්සරහට යන්නේ උතුර බලනකොට දකුණ පේන්නේ ඒකට කරන්න බෑ. ඕක දකුණු පොඩි පොඩි කාලෙක දැනගන්න. ඔබ ලෙඩ වෙලා ආසන්න වෙලා ඉන්න වෙලාව දැනගත්තට පිළියම් කරන්න බෑ. ඒ නිසා දැන් දැනගෙන මේ සරි මේකටනේ අපි ඉතින් උතෙක් උදව් කරේ. උදව් කරපු එක ආපිට කිසිම තැකීමක් නැහැ. කිසිම සැලකිල්ලක් නැහැ. මගේ සුභ සිද්ධිය පිණිස හෝ මගේ අත්ත කුසලයේ පිණිස හෝ මගේ ආත්ම සංසිද්ධිය පිණිස. එයා තන්නේ ක්‍රම යන්නේ ಜಾතිය බෝ කරන එක විතරයි. හිතේ වෙන මොකක්වත්ම නැහැ. කොච්චර જાති අපි සෙල්ලම් කරන්න ගියත් ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ සෙක්සුවැලිටි ලිංගිකත්වයේ බුදුජානකගේ සෙන්සුවැලිටි ඉඳුරම් පිනවීම. එයා ඉන්නේ එක එක න්‍යායයි තියෙන්නේ. ඊට පස්සේ ඌ අපි නොකරන කිසි ජඩ වැඩක් නැහැ. බුදුරණන්සේ කියනවා ඒක දැනගෙන නිර්වුල් තැනක නික්ලේශී තැනක මේ ക്ഷേම භූමියක භූමියක අඳුරලා දීලා බලන්න හිත කොහොමද ක්‍රියාත් කරන්නේ කියලා. මේ ඕනම කෙලස් භූමියක වර්තමාන මොහොත නික්ලේශී. ඒක දීලා බලන්න හිත කොච්චර අකමැතිද කියලා. ඉතින් එහෙව් හිතකට මගේ කියා ගන්න පුළුවන්ද මම කියා ගන්න පුළුවන්ද මගේ ආත්මය කියා ගන්න පුළුවන්ද කියලා එයාට විකල්පයක් දීලා ඒතියේදී එයා එයාගේ අකල්පතිකේ දුවන හැටි පෙන්නලා මේ හිත මගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්නේ ආණ්ඩු මට්ටු කරන්න බෑ කියන එක තමයි අනාත්මයි කියලා කියන්නේ. ආත්ම නම් මං කියන දේ අහන්න එපා. ඒ නිසා මේ ලස්සන උත්තර ලැබිලා තියෙනවා. සහකි ලැබිලා තියෙනවා. නමුත් යෝගාචර පශ්චාත්තාප වෙනවා අයියෝ මගේ හිත කියන දේ අහන්නේ කියලා හරියට නිකන් මේ මෙතෙක් කල් කියන දේ ඇහුවා වගේ. <laughs> මේ බලපු නිසා වැරදිලා වගේ. මේ බුදුහාමුදුරන්ට වැරදිලා වගේ. ඒ නිසා මේක තමයි භාවනා උත්කෘෂ්ඨම ප්‍රතිඵල. මේ අපි මේ කය නම් තව කමන්නේ ඕක මැරලා යනවනේ. ඕක කුණු වෙන පසට යනවනේ. නමුත් අපි දන මේ හිත ඊගාවාත්මට යනවා කියලා සමහර හිතන්නේ දැන් මේක නම් මමමයි කියාගෙන ඉන්නේ. ඕම් බලන්න ඕකේ පැතිකඩ. ඒ නිසා බලන්න මෙයා මගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්නේ නැහැ කියලා සාක්ෂි කරගන්න ඕකම. එතකොට හැම සාක්ෂියක්ම තමන් බුද්ධ ආගම ඔප්පු කරන, තමන්ගේ පරිශ්‍රණය ඔප්පු කරන ආර්ය පරිශන ඔප්පු කරන දෙයක් වෙයි නිසා හිතට කියන්න ඕන දැනක ඵලයක් මම හැබැයි වෙනදාට වැඩිය බලාගෙන ඉන්නේ එච්චරයි සතිය කියන්නේ. ඉතින් යන තැනට ටෝච් එක ගන්නවා වගේ. යා යන යන තැනට හරියට කම්පියුටර් කර්සර් එක ගෙනියනවා වගේ. යන යන තැන එච්චරයි වෙන මොකුත් කරන්න එපා. ඒක ටික කාලෙකින් තෙරෙයි මෙයා කිසිම සදාචාරයක් නැති කිසිම අයිතිකාරයට කියන දෙයක් අහන්නේ නැති ආණ්ඩු මට්ටු කරන්න බැරි වාංගු කරන්න බැරි එකක්. ඒක දැන ගැනීම ඉච්ඡා බංගත්වයක්වත් තමන්ගේ පුද්ගලික හානියකුත් නෙමෙයි. මොකද ඔක්කොමලා ඒකේ ඉන්නේ. ඒක මට විතරක් වෙච්ච එකක් නෙවෙයි. උඟ දෙනෙක් ඒක පිළිගන්න කැමති නෑ. පිළිගන්න පුළුවන් කරන බුදුහාමුදුර යෝගාවචර කියනවා සත්පුරුෂය කියලා කියනවා. සද්ධර්මය කියලා කියනවා. පිළිගන්න බැරි කාට කියනවා අන්ධ පුත්‍ජජනය අසත්පුරුෂයා අසද්ධර්මය කියන නිසා පුළුවන් තරම් බලන්න අසද්ධර්මේ ඉඳලා සද්ධර්මයේ පැතර පුළුවන් නම් පාංගු වෙන එකයි තියෙන්නේ. දරුවන් සරණයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ මා විසින් පර්යංක භාවනාව සිදු කරගෙන යාමේදී ඇතැම් අවස්ථාවලදී හිත පිට යාමක් සිදුවේ. එවැනි අවස්ථාවල ඇතැම් විටකදී හුස්ම ගැනීමද සුළු මොහොතක් නවතින බව දැනේ. ඉන්පසු නැවත මුල සිට භාවනාව සිදු කළ සිදු කරගෙන යමි. පින්වත් ස්වාමින් වහන්සේ මේ පිළිබඳව පැහැදිලි කර දෙනමින් ඊට ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. එක නිරීක්ෂණය කරන්නේ හිත පිට ගියාට හුස්ම නැතර වෙනවද කියලා බලන්න ඒ වුණ අපි මැරිලා තියෙනවා. ඔය කොච්චර හිත පිට ගියත් හුස්ම නැතර වෙන්නේ නැහැ කියලා දන්න මිනිහට කියනවා මාර්ගඵලලාභියෙක් කියලා. හිත පිට ගියාට හුස්ම ගන්න එක නැතර වෙන්නේ නැහැ. අපිට තියෙන හිත පිට ගියට ගන්න හුස්ම දිහා බලපන් ඉවරයි. ප්‍රශ්නේ ඉවරයි. මේකේ ලියලා තියෙන එක හිත පිට කියන එක හුස්මත් ගන්නෙ නැහැ වගේ දෙයක්ලා තියෙනවා කිය. එහෙමනම් අපේ හිත පිට යන තාලෙට උත්ම ගන්නම වෙලාවක් නැහැ. මොකද මෙතෙක් කල් අපි සතිය පිටවල නැහැ. හිත තිබුණ හරියක් කියන්නේ පිටනේ. වතුරේ ගිලුණත් හුස්ම ටික ගන්න තමයි නටන්නේ. පොල් ගෑවත් හුස්ම ගන්නවා. කයිවල කෙල කෙල කවුරුත් එක්ක හිටියත් හුස්ම ගන්නවා. ටෙලිවිෂන් බැලුවත් හුස්ම ගන්නවා. නිදාගත්තත් හුස්ම ගන්නවා. ඒකයි පුදුරජානන්සේක පෙන්ලා දීලා තියෙන ඕම් බලපන්. මේ හුස්ම ටික බලාගනි. ඒක උඹ දැන හෝ නොදැන අනිච්ඡානක පේශීන්ගේ හෝ ඉච්ඡානක පේශීන්ගේ සිද්ධ වෙනවා. හිත පිට ගියාට හුස්ම ගන්නවද නැද්ද කියන එක බලන්න ඍජු යෝගාවචරයක් වෙනවා. දඩඩස් කාල යෝගාවචරයක් වෙන්න පුළුවන්. මමයා කවුද කියලා තේරෙයි. කොච්චර හිත පිට ගියත් හුස්ම ගන්නවා කවදා හරි හිතනද අපිට පුළුවන් වුණොත් මේ හිත පිට ගිහිල්ලා හිත නන්නත්තර වෙලා වල්මත් වෙලා ඉන්නකොටත් මේ හුස්ම ගන්නවද නැද්ද කියලා පරීක්ෂා කරන්න ගියොත් හිතවිලි කවදාවත් පවත්න්න බෑ. ඒක බුදුරජාණන්සේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරලා හොයාගත්ත හොයාගැනිලා හිතවිලි තියෙද්දි ඒක මම මෙතන ඉන්නව නැත්නම් හුස්ම ගන්නව නේද කියන එක බලපු ගම අර හිතවිලි ධාර එක පාට කඩලා යනවා. කවදාක කතන්දර ගොතන්න බෑ. ඒ නිසා බුදුන් කියන ඕන තරම් හිතන්න කියපන්. හිතවිලි මේ හිතවිලි ඇසේ හුස්ම ගන්නවා නේද කියලා බලපුවම අර තීරම ඉවරයි. ඒකට උදාහරණයක් කියන්නේ වළංකාරය සුමානයක් වැඩ කෙරුවට කමන්නේ පොලු කාර්යයට එක වරුවයිනේ. නෙලන එකයි තියෙන දඩබඩ දඩබඩ ගාලා ගහන එක කොච්චර වළං හදුවා ප්‍රශ්නයක් නැහැ. පොල්ලක් ගත්ත ගැහුවා. පොල්ල මොකද්ද? ඔ කොච්චර හිතවිලි තියෙනවා හිත පිට ගියත් හුස්ම තියෙනවා කය තියෙනවා. උඹට හිතවිලි වලට වෙලා නන්නත්තර වෙන්න ඕන නම් කය බලන්න නැතුව හිටපන්. හිතවිලි වේගය කඩන්න හෝ සතිය පිටවන්න ඕන හිතවිලි අස්සෙම ඒක හිතා ගන්න අමාරු කරන්න පුළුවන් ද කියලා. හිත පිට ගිහිල්ලා තියේදිත් මට මයි කයට එන්න පුළුවන් වරින් වර. එහෙම නැත්නම් හුස්මට එන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ බොහොම සීග්‍රයෙන් හුලඟක් හැමුවට දැලකින් හුලම් බදන්න බෑ. දැලේ තියෙන ඇහි දැල්. ඒ නිසා දැල හුලඟ තිබුණාට දැල මොකුත් වෙන්නේ නැහැ. දල පොඩ්ඩක් එහෙම වෙනවා. රෙද්දක් වගේ නෙවෙයි. ඒ නිසා කොච්චර හිතවිලි දෝර ගැලුවත් කොච්චර හිත පිට ගියත් හුස්මට කිසිම බාධාවක් වෙන්නේ කාට හරි පුළුවන් නම් මෙච්චර හිත පිට ගිහිලා තියෙද්දී දඟලදී මම හුස්ම ගන්නවා නේද මම ඉන්නව නේද කියන එක දකින්න ඒක දන්න කෙනෙකුට මම කියනවා ආර්යයන් වහන්සේ නමක් කියලා. ඒකට කටයුතු කරන එක්කනට මම කියනවා කල්යාණ පෘතජ්ජනෙක් කිය. ඕන තරම් හිතවිලි එන්න කියන. ඕන තරම් වේදනාවට එන්න කියන. ඕන තරම් සද්දවලට එන්න කියන්නේ කායට මුකුත් වෙන්නේ නැහැ. හුස්මට මුකුත් වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවට මුකුත් වෙන්නේ නැහැ. සීලට මුකුත් වෙන්නේ නැහැ සත්‍යයට මුකුත් වෙන්නේ නැහැ නිසා ඒ වාක්‍ය විතරක් ඔය ලියපු වාක්‍ය ගැන නැවත දක්නාසුලෝ භාවනා කරන බොහොම ඉක්මනට තේරුම් ගන්න පුළුවන් වෙයි සතිය කියන්නේ මොකද්ද විපස්සනා කියන්නේ මොකද්ද කියලා. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදීමේදී මට හිත එක්තැන් කර ගැනීමට හැකි බවක් දැනෙන අතර වම දකුණ හෝ පියවර ගණන් කිරීම අනවශ්‍ය කරදරයක් ලෙස හැඟේ. එයට හේතුව කුමක්ද? ස්පර්ශය පිළිබඳ සිත යොමු කිරීමේදී පාදයේ විලුඹ ප්‍රදේශයට වැඩි බරක් දැනෙන අතර මැද යම් ස්ථානයක් පොළව සමග ස්පර්ශ නොවන බව දැනුනි. සක්මන් කිරීමේදී එක් මොහොතකදී සියලු සිරුරේ සියලු බර ඇත්තේ එක් පාදයක් මත බව මා සොයාගත් අතර එය පුදුමයට හා සතුටට හේතු විය. අවසාන වේලාව වන විට මා අවධානය යොමු කළ යුත්තේ කුමන සංවේදනයක් හෝ ස්පර්ශ විදියකටදයි සිතාගත නොහැකි වූ නිසා හිත වෙනතක යන බව වැටහුණි. කරුණාකර අවශ්‍ය උපදෙස් ලබා දුන මැනවි. තෙරුවන් සරණයි. මේ මේ කියන විදිහට අපිට පියවර හතරක් විතර වගේ දල වශයෙන් සටහන් කරන්න පුළුවන්. අපි හුඟක් වෙලාට ඇවිදිනකොට ඇවිදින බව දන්නේ නැහැ. අපි කියන එක අසතියින් ඇවිදිනවා කියලා. දැන් සතිපට්ඨාන කරනකොට භාවනා කරනකොට සක්මන් කරනකොට ඇවිදිනකොට ඇවිදින බවට හිත ගැනීම සඳහා මෙනෙහි කිරීම කරනවා. ආමේකේ කරන්න මොකද්ද? වම තිනකොට වම කියනකොට වම තියනවා. දකුණ කියනකොට දකුණ ඉත ඔක්කොමලා වම දකුණ කරනවා. යෝගාවචරය කරන්නේ වම කියලා වම තියනවා නෙවෙයි. යන්නේ වමන සිද්ධ වෙන්නේ වමන වම කියලා සටහනක් ගන්නවා. නම් කිය නාමකරණයක් කරනවා. මෙනෙහි කිරීමක් කරනවා. ඉතින් දකුණ කියන වෙලාවේදී දකුණ කියලා කියනවා. මේක පළවෙනි අවස්ථාව. නෑ පළවෙනි අවස්ථාව කියන්න පුළුවන් අපි සාමාන්‍ය වෙලාවේ අවදිනකොට දන්නේ නෑ. අසත්‍යමත්. දැන් මේ සතියට ගියාට පස්සේ උපක්‍රමයේ තමයි වම තියුණට වම දකුණ දකුණ. අපි හිතමු මේ සතිය පොඩ්ඩක් නැත්නම් මේ කරන කෘත්‍ය තේරුණා කියලා. ඒකට අපිට තියෙනවා වම දකුණ කියන්න ඕනේ. හැබැයි වම දකුණ දන්නවා. කොහොමද දන්නේ? ආ මේ පොළවේ පරිපෑගෙනවා තියෙනවා. මේ විලුඹ මැද හරිය වදින්නේ අග වදිනවා. ආයතකොට අපිට කීත හැකි නාර නම් කිරීම අවශ්‍ය නැහැ. මෙනෙහි කිරීම අවශ්‍ය නැහැ. වම දකුණ දන්නවා. තව ටිකක් වෙලා ගියාට පස්සේ තේරෙනවා මේ වම දකුණත් එක්කම මුළු ශරීරයේම ඉඳගෙන ඉන්නවට වැඩිය වෙනස් මේ අත්දැකීම් රාශියක් එන්න පටන් ගන්නවා. ඉඳගෙන ඉන්නකොට යම් ආකාරයකද ඊට වෙනස්ව වම දකුණ සහිතව ඒකට බලත හැකි දැඩි වෙහෙස කරන්න තු විස්තර හොයන්න තු මුළු කයම ඇවිදින බව දාන්න. මේ මම මැරිලා නැහැ කියලා විතරයි ඒ වෙලාවට කියන්න පුළුවන්. මට නිින්ද ගිහිල්ලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ මම ඉඳගෙන නෙවෙයි කියන එක දාන්න. ඒතකොට අඩුම යදවුමක් තියෙන්නේ අඩුම වෙහෙසක් තියෙන්නේ. ඒතකොට යෝගාවචරයට පුළුවන් තමන්ම ඇවිදින්න තියලා තමන්ටම බලන්න ඉන්න පුළුවන්. හරියට වීඩියෝ ක්ලිප් එක පෙන්නලා තමන් වීඩියෝ ක්ලිප් එක බලනවා වගේ අනායාසයෙන් ඇවිදිනවා. එතකොට මෙනෙහි කිරීමකුත් නැහැ. වම දකුණ වශයෙන් විස්තර කඩ කඩා වෙන් කර බැලීමකුත් නැහැ. හැබැයි විදින බව දන්න. ඉතින් මේ විදිහේ මට්ටම් තියෙනවා. මේ ලියලා තියෙන වචන වලට පාවිච්චි කරනකොට යෝගාචර හැමදාම කියනවා මෙනෙහි කිරීමෙන් පටන් ගන්න. යම් තැනකදී මෙනෙහි කිරීම හුරු වුණා නම් ඒ නොකර වුණත් ස්පර්ශයට යන්න. ස්පර්ශයේ පතුලෙම තියෙන්න ඕන මුළු කයේ කොතනක තිබුණත් කමන්නේ මුළු gediya පිටින්ම ඇවිදින හැටි බලන්න. ඒකට කියනවා අනායාසයෙන් ඇවිදිනවා. නිදැල්ලේ ඇවිදිනවා. ඇවිදිනකොට Tamanට සරල වැටහීමක් තියෙනවා ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි මෙන්න ඇවිදිනවා කියලා ඒක තමයි සක්මන් භාවනාවේ යෝගාවචරයට අඩුම ආතතියක් තියෙන අඩුම අසහනයක් තියෙන අඩුම පීඩනයක් තියෙන අවස්ථාව. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මම එක් පාදයක් අරමුණු කරගෙන භාවනාවේ යෙදුණෙමි. එහිදී එම පාදයේ ඔසවා විලුඹ තබනවා මැද කොටස පොළව ස්පර්ශ වෙනවා. ඇඟිලි පොළව ස්පර්ශ වෙනවා. ඇඟිලි තොඩු වලින් පාදයේ එසවෙනවා. මෙනෙහි කර කලමි. එහිදී සමහර අවස්ථාවලදී අනික් පාදය සිහියට නැගෙන අවස්ථා ඇතිවේ. තවද දෑස් වසාගත් විට සමබරතාවය නැති වී යයි. එම නිසා දෑස් අරගෙන සිටින විට ඉක්මනින් වෙනත් කරුණු වෙත ළඟා වේ. එවැනි අපහසුතා ඇතිවේ. පර්යංක භාවනාවේදී උදරයේ පිම්බීම සහ හැකිලිම අරමුණු කරගෙන භාවනාවේ යෙදෙමි. එවිට විවිධ ශාරීරික අපහසුතා ඇතිවේ. තවද සිත වෙනතකට ඇදී යයි. මෙවැනි අපහසුතා මගවරවා ගැනීමට උපකාරුවන උපකාරී වනු මැනවි. මේකෙදී මූල කර්මස්ථානයේ වාසයෙන් Taman තීරුම් ගන්න ණය විදිනට වම දකුණ තියෙන්නේ කියලා මතක තියාගන්න මේ වම දකුණ විතරක් පේන වෙලාව වාහන මොනවත් නැති වෙලාවේ තමයි වාහනයක් කරන්න යනවා කිසිම ප්‍රශ්නයක් නැතුව පාර පුරා යන්න පුළුවන්. නමුත් වම දකුණ බලන ගමන් සද්ද ඇහෙනවා හිතවිලි එනවා වේදනා එනවා එතකොට කියලා කියන්නේ එහෙම මේ වාහන ටිකුත් යනවා හැබැයි හප්ප ගන්න නැතුව යනවා එතකොට අහන්න ඕනේ එතකොට වාහන මොනවත් නැති වෙලාවේ වාහනේ Tamange වාහනේ හප්ප ගන්න නැතුව කරන ඩ්‍රයිවිං ද වඩා හොඳ එතන වාහන තියෙද්දි හප්ප ගන්න නැතුව කරන ඩ්‍රයිවිං ද හොඳ කියලා බැලුවොත් මේකට Taman දෙන උත්තරේ මොකද්ද කියලා බලන්න ඒ වගේ තමයි කරදරයක් නැතුව භාවනා යන වෙලාව තියෙනවා කරදරයක් ඇතුව යන වෙලාවේ තියෙනවා කරදරයක් ඇතුව යන වෙලාවේදී බලාපොරොත්තු සුන් කරගන්න නැතුව භාවනා කරන තියෙන සතිය වඩා සෙල්ලක්කාරයි වඩා හුරු බුහුටි ඒකට තමයි යන්න ඕනේ ඉතින් ඒකටයි මේ යන්න හදන්නේ ඒක නිසා ඒක වැරද්දක්වත් මගේ කර්මයක්වත් කවුරුත් කරපු හොල්මනක්වත් නෙවෙයි එහෙම තියෙද්දිත් බලන්න අරතරම්ම නම් සතිය තියන්න බෑ නමුත් මේක ස්වභාවයෙන් වෙච්ච සිද්ධියක් මට කොච්චර දුරට මෙතනදී සතිය පවත්වන්න පුළුවන්ද කියලා මේක භාවනාවේ ස්වභාවික ප්‍රගති පරීක්ෂණයක්. කවුරුත් කරන එකක් නෙවෙයි මේක යෝගාවචරයක හරි පැත්තට දාගන්න එකට යෝනිසමනස්කාරය කියලා කියනවා. අපි මේක තුල සාකච්ඡා කරන්න ඕන ඕකට. එනිසා එන කිසිම බාධකයක් බාධා කරගන්න එක සාධකයක් කරගන්න මේ තියෙද්දිත් සත්‍ය කඩා ගන්න නැතුව යන එකයි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා කිරීමේදී නිින්ද යන්නේ ඇයි? ඒක ඇත්තටම බුදු වෙනවයි බුදි වෙනවයි කියන දෙක ළඟ ළඟනේ සාමාන්‍යයෙන් ওই වචනේ තියෙන ඒ නිසා භාවනා මධ්‍යස්ථානයට යන්න නිින්ද යන්නේ නැත්තම්. සමහරවල් තියෙනවා නිින්ද යන්නේ නැති ලෙඩක්. ওই වයසක කට්ටිය හරියට භාවනා මධ්‍යස්ථානට එනවා දැකලා තියෙනවද? මොකද ඒ කට්ටියට නිින්ද යන්නේ නැහැ දැන්. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ එනවා භාවනා මධ්‍යස්ථානට ආපුවම නිකම්ම හිටගෙන බුදියට හැකි ඇවිදිමින් නිින්ද යනවා. ඉතින් ඒ නිසා මේ තරුණ කට්ටිය ගෙනලා බලන්න මට හරි ආසාවක් තියෙනවා තරුණ කට්ටියට නිදා ගන්නද කියලා තරුණ අයට නිින්ද යන්නේ අඩුයි. වයසක කට්ටිය ගෙවල් වල ඉන්නේ නැත්තේ මොකද? භාවනා මධ්‍යස්ථ වලට යන්නේ මොකද? බුදු වෙන්න නෙවෙයි. බුදියන්න. ඒක පේනවා විනාඩි 35 පයින්නකොට ගොරවනවා. ඉතින් ඒ නිසා එහෙම බුද්ධිය බුද්ධියන්නේ නැතුව අවදි වෙන එකට තමයි බුදු වෙනවා කියන්නේ. නිදා ගන්න කරුණු ඔක්කොම තියෙද්දි නිදා ගන්න තු ඒ වෙලාවේ තේරෙනවා මේ නිින්ද යන එන වෙලාව වෙනකොට බඩේ කැක්කුම් ඉසි කැක්කුම් සද්ද වේදනා මොකක්වත්ම නැති වෙලා. එළදී අපේ හිත පැනිනවා පැත්තකට. අන්නේ වලට පණින්න දෙන්න තු දැන් බලපන් ඔබ අඬපු සද්ද නැහැ දැන් ඔය. ඔබ අඬපු හිතවිලි වල වේදනා නැහැ මොකක්වත් නැහැ. දැන් ඒ වෙලාව පොඩ්ඩ අවදිලා බලපන්කෝ. ඔය නිින්ද යන වලට අවදි වියන්කෝ. ඕකට හැංගී ගන්න දෙන අවදි වියන්කෝ. අන්නේ අවදියට තමයි ප්‍රබුද්ධ වෙනවයි කියන්නේ බුදු වෙනවයි කියලා කියන්නේ. ඒ නිසා නිින්ද යන්නේක අතරමැදදී අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. හම්බුනට මේක අහරහා යන්න. විනිවිදලා බලන්න බැලුවට පස්සේ පෙරේ ඕනම වෙලාවක අපිට නිින්ද යන්නේ කිසිම බයක් හිතේ නැති වෙලාවක වේදනාවක් සද්දයක් කරදරයක් නැති වෙලාවක. මේ වෙලාවේ අපි කරන්නේ අර සුන්දර චිත්තක්ෂණය අවිද්‍යාවට යට කරගන්නවා ප්‍රමාදයට යට කරගන්නවා මදයට යට කරගන්නවා මේකට අවදි වෙනවා කියන එක හිතන්න ඒ නිසා නිින්ද එන්නේ නැහැ ලකුණු නොපෙන්නා නින්දට ලකුණු පෙන්නකොටම අවදි වෙන්න උත්සාහ කරන්න ගත්තොත් මේකට එක උත්තරයි තියෙන්නේ නින්ද එයි කියලා අපේක්ෂා කරගෙන ගිහිල්ලා එන මුල් ලකුණු එනකොටම ඒක අරමුණක් කරන්න එතකොට හුඟක් වෙනස් දෙයක් අත්දකින්න ඉඩ තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී මාගේ සිත ඒකාග්‍රතාවයෙන් මිදේ. විවිධ අදහස් සිහිපත් වේ. සතුට තරහ ආදියද සිතට එයි. මෙය වළක්වා ගන්නේ කෙසේද? ඒකාග්‍රතාවයේ අපේ කිසිම අපේක්ෂාවක් නැහැ. අපිට අවශ්‍ය වෙලා තියෙන ඒකාග්‍රතාවයේ බිඳිච්ච වෙලාවේ ඒකාග්‍රතාවයේ බිඳින බව දන්නවා. ඒකට තමයි සතිය කියන්නේ. ඒකට සාදර වෙන්න ඕනතරම් බිඳිච්චාව ඒක ස්ථිරහානියක් වෙන්නේ ආය සතියට එන්න පුළුවන්. සතිය බිඳි බිඳි හදන එක නොබිඳී හදනවට වැඩිය වඩා හොඳ එකක් කියලා තමයි මම ඉස්සලත් කිව්වේ. ඒක නැවතත් මම ප්‍රකාශ කරනවා. පෙරුවන් සරණයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ මා විසින් සක්මන් භාවනාව සිදු කරගෙන යාමේදී පිළිවෙලින් වම දකුණ පාද එසවෙන අන්දමින් අන්දමත් බිම ගෑවෙන අන්දමත් හඳුනා ගැතමි. නමුත් මෙය එක්වර සිදු නොවන බවත් එක් පාදයක් ඔසවන විට අනිත් පාදය බිම තබන බවත් හඳුනා ගතිමි. නමුත් පින්වත් ස්වාමින් වහන්සේ මෙලෙස පාදවල ගැටීම පිළිබඳ බලන විට නිදිමත ගතියක් දැනුනි. මෙලෙස සිදුවන්නේ කුමන හේතුවක් නිසාදයි පහදා දෙනමින් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මයිසලා කියපු විදිහට හිතේ රාග ద్వේෂ දෙක තියෙන කිසිම වෙලාවක නින්දයක් නැහැ. යම් වෙලාවක හිතේ රාගය සහ ద్వේෂය තැම්පත් වෙනකොටම අපිට මාරය ඇවිල්ලා සෙල්ලමක් දානවා නින්දටපත් කරනවා. ඒ නිසා සක්මන හරියනකොට නින්ද යනවා. ඒ නිසා හොඳට බාන්න නින්දට අවශ්‍ය කරුණු තියේදී නිදා නොගෙන මේකට අවදි වුණොත් ඒ වෙලාවේ කෙලස් නැහැ. කෙලස් අඩුයි. ඒ කෙලස් අඩු తත්ත්වය අපිට පෙන්වන්න බෑ. ඒ නිසා අපි බලන්න කෙලෙස් අඩු තත්ත්වය බුදුහාමුදුර අපිට ක්‍රමයෙන් ඇති කරලා දෙනවා. අපි හිත හදාගෙන යන්න ඕන කෙලෙස් අඩු වෙනකොට බුදියන්නේ නැතුව බුදු වෙන්න. නිදාගන්න යනකොට අවදි වෙන්න. ඒ නිසා මේකට ලෑස්තිලා යන්න. ගියාට පස්සේ තේරෙයි මම ඉස්සෙල්ලා ප්‍රශ්න විස්තර කරා වගේ ලෑස්ති වෙලා ගියොත් ඔයිට වඩා වෙනස් තත්ත්වයක් තේරෙයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී ඇස් ඇරලා භාවනා කළ හැකිද? එසේ කළාට වරදක් නැතිද? ඔය ඉතින් බලන්න ඇත්ත එක වහගෙන කරනකොටයි අරගෙන කරනකොටයි කොයි එකේදී සතිය වැඩි වෙන්නේ කියලා වාර්තා කරන්න. එතකොට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් හොඳයි කියලා හිතන එකක් දිගේ කරන්න අදහස වීත්‍ය ඇසරණ ඇස්ස හිම නෙවෙයි සතිය වැඩිමයි කියලා මතක තියාගන්න. ස්වාමින් වහන්සේ මම ආදුනික භාවනා යෝගියෙක්මි. සක්මන් භාවනාව අවස්ථාවේදී වම් පාදය හා දකුණු පාදය යන අරමුණු දෙක මත පමණක් සලකා කළෙමි. එය යම් තරමක් සාර්ථක ලෙස සිදුවේ. සිත පාදයේ අරමුණු කරගෙන කරන විට ඇස් ඇරගෙන ඇති නිසා විවිධ රූපයන් පෙනේ. එය බාධාවක්. ඇස් වැසූ විට සමබරතාවය සමහර අවස්ථාවල නැතිවේ. නිසි ආකාරයට සක්මන් භාවනාවේ යෙදෙන අයුරු පැහැදිලි කරන් කර දෙන්න. පර්යංක භාවනාව ඉතා අපහසුයි. විවිධ සිතුවිලි වැල් මනසට පැමිණේ. එය අවබෝධ වූ විට එය නවතා නැවත මුල සිට ආරම්භ කරත් නැවත නැවත එයම සිදුවේ. ශරීරයේ සිදුවන විවිධ අපහසුතාද හිරියරේකි. කොන්දේ වේදනාවක් ඇතිවේ. පර්යංක භාවනාව පිළිබඳ පහසුවෙන් එය සිදු කිරීම පිළිබඳවත් පහදා දෙන්න. නෑ කිසිම දෙයක් ওই දෙකේ එකක්වත් පහසු නැහැ. එහෙම පහසු නම් බුදුරජාණන් වහන්සේ මේක කිච්චේන මේ අධිගතම් කියලා කියන්නේ මේක තද බල කෘත්‍යකින් උපයා ගන්න ඕනේ. ඒ නිසා මේ භාවනා කරනකොට ලැබෙන අනිවාර්ය ප්‍රතිඵලයි. අනිවාර්ය අත්දැකීමේ එකක්වත් ප්‍රතික්ෂේප කරනවනම් දිගට භාවනා කරගෙන යන්න බෑ. මේ කිසි අලුත් දෙයක්වත් නෑ මේක. ඕනම කෙනෙක් කයට හිත යෙදෙව්වොත් කයේ තියෙන මේ වේදනාකාරී ගති පේනවා. ඒ කයේ තියෙන දෝෂයක් නෙමෙයි බලපු නිසායි පේන්නේ. අනික වෙලාවට තියෙනවා දන්නේ නැහැ. ඒක නිසා මේ කොතරතුරු දෙකම දෙකම සක්මන සහ පරියන්කේ හරිය බවට ලකුණු. ඒක වැරදි කියලා හිතාගෙන ඉන්න එක විතරයි මම මේ නැති කරන්න කතා කරන්නේ. ඒ නිසා දිගට මොහිතට වාර්තා කරන්න තව දවසක් දෙකක් යනකොට තමයි තේරෙයි මේ ඕන දෙයක් දරා ගන්න පුළුවන් දේවල් ඔය අතරමැද සතිය වැඩෙනවා. ඒ බවට මම සාතික වෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ හිත සමාධි තත්වයටපත් වූ විට ඉන්පසු අනුගමනය කරන පියවර කුමක්ද? නැවතත් ආනාපාන සතියට සිත යොමු කරන්නේද? නැතහොත් සමාධි තත්වයේ දිගටම පවත්වා ගන්නේද? ඔය සමාධි තත්ත්වය කියන්නේ මොකක්ද කියන එක කොහොමද ඒක වැටහින්නේ කියලා කියන්න පුළුවන් නම් මට පුළුවන් සම්බන්ධ වෙයි. නැත්තම් එක එකන සමාධි කියන්නේ එක එක වචන වලට මොකද්ද මේ සමාධියටපත් උනේ කියන එක දැන් කියන්න. එහෙම නැත්නම් ලියනකොට ලියන්න. මෙන්න මේ අනුවයි මම මේ සමාධිය තේරුම් ගත්තේ කියලා. එතකොට නම් මට සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් සමාධිය කියන වචනේ දිගේ ඉදිරියට යන්න බෑ. ඒ වචනේ ගොඩාක් අර්ථ ඡායාවල් තියෙනවා. ලිඛිත ප්‍රශ්න સમાප්තයි. එතකොට අපි විනාඩි 25ක් විතර වැඩිපුර කාලය අරගෙන තිනවා.